මහ වේදල්ල සූත්‍රය අපිට මජ්ක්‍ධිම නිකායේ චූලයමක වග්ගයේ දකින්නට ලැබෙන සූත්‍ර දේශනාවක්. ඉතින් මේ චූල වේදල්ල මහ වේදල්ල කියන සූත්‍රයන්ගේ අපිට දකින්නට පුළුවන්කම තිබෙන ස්වરૂපය තමයි පඤ්ඤ පුච්ච වශයෙන් සවૈයාකරණ වශයෙන් මේ ධර්මය අපිට හඳුනා ගන්නට පුළුවන් සාකච්ඡාමය ස්වરૂපයෙන් දිවෙන සූත්‍රයන් හැටියට එක් එක් ප්‍රශ්න විමසීම් සහ ඒ ප්‍රශ්නය සඳහා පිළිතුරු ලබා දීම විදිහටයි මේ සූත්‍ර සන්දර්භය පවතින්නේ ඉතින් මේ මේ මහා වේදල්ල සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට මහා කොට්ටිත තෙරුන් වහන්සේ සහ සරියුත් තෙරුන් වහන්සේ අතර සිදු වුණ සාකච්ඡාවක් විදිහට මේ සූත්‍රය ආරම්භ ආරම්භ වෙන්නේ සූත්‍රයේහි කරුණු සංග්‍රහ වෙන බව අපට දකින්නට පුළුවන්කම තියෙනවා. කොට්ටිත තෙරුන් වහන්සේ සවස් කාලෙදී ඒ ඵල සමාපත්තියෙන් නැගී සිටලා සරුවත්තරන් වහන්සේ වැඩ වාසය කරන ස්ථානයට ගිහිල්ලා සරුවත්තරන් වහන්සේ සමග ඒ සිහිකට යුතු කතා සිද්ධ කරලා එකත් පස්සේ ඉඳගෙන සරුවත්තරන් වහන්සේ හා සමග සාකච්ඡාවක් සිදු කරනවා. එතනදී මේ මහා කොට්ටිත තරුණ වහන්සේ විසින් සරුවත්තරන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසනවා. දුප්පඤ්ඤෝ දුප්පඤ්ඤෝති ආවසෝ උච්චති කිතාවතානුකෝ ආවසෝ දුප්පඤ්ඤෝති උච්චති සාමීනි මේ දුප්පඤ්ඤෝ දුප්පඤ්ඤෝති වෙච්චති. දුස්ත්‍රාඥයි දුස්ත්‍රාඥයෙක්යි කියනවා කිත්තාවතානුකෝ කෙතකින්ද දුස්ත්‍රාඥයෙක් වන්නේ කියන මේ ප්‍රශ්නය සරියුත්තරන් වහන්සේගෙන් විමසනවා. මේ ප්‍රශ්නය සරියුත්තරන් වහන්සේගෙන් කොට්ටිත තෙරුන් වහන්සේ විමසන්නේ උන්වහන්සේ මේ කාරණාව පිළිබඳව නොදන්නා නිසා නෙමෙයි. කොටිට දරුණහන්සේ කියලා කියන්නේ සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබපු මහෞත්මයන්න් වහන්සේ නම. ඉතින් ඒ උන්වහන්සේ ඒ අග්‍රස්ථානය ලැබපු මහෞත්මයන් වහන්සේ විදිහට ධර්මකාරණාවන් පිළිබඳව උන්වහන්සේට පැහැදිලි අවබෝධයක් තිබෙනවා. මහා ප්‍රඥාවක් උන්වහන්සේ සතුව තිබෙනවා. අත්ත ධම්ම නිරුක්ති පටිභාන කියන මේ සතර ප්‍රතිසම්බිදාවන් පිළිබඳව පාරප්‍රාප්ත ඥානයක් තිබෙන උතුමන් වහන්සේ හැටියට. ඉතින් උන්වහන්සේ යම්කිසි ධර්මයක් තිබෙනවා නම් ඒ ධර්මයට අදාළ වන අර්ථය පිළිබඳව මනා වැටහීමක් තියෙනවා. ඉතින් ඒ නිසා දුප්පඤ්ඤ කිව්වහම කුමක් නිසා දුෂ්ප්‍රඥද කියන එක පිළිබඳව උන්වහන්සේට සංඛාවක් ගැටලුවක් ඇත්තේ නැහැ. උන්වහන්සේ හොඳටම දන්නවා දුෂ්ප්‍රඥයි කියන ඒ ධර්මයේ අර්ථය කුමක්ද කියලා. ඒ වගේම මේකේ නිරුක්තිය කුමක්ද? ඒකට තව පర్యాయ පද කොච්චර තිබුණත් ඒකෙන් ගම්ම්‍ය වෙන තේරුම කුමක්ද? ඒ වගේම මෙහි වතහාගත හැකි ආකාරයන් කුමක් කවර ආකාරයෙන්ද කියන එක පිළිබඳව මහා කොට්ටිතරුණ වහන්සේ දන්නවා. එනිසා මේ ප්‍රශ්නේ සරියුත්තරුණ වහන්සේගෙන් විමසන්නේ දැන් සාමාන්‍යයෙන් අපි දකිනවා ධර්මයේ තුල ඒ ප්‍රශ්න විමසීම් පිළිතුරු ලබා දීම ආදී දේවල් පිළිබඳව අපි දකිනකොට ආකාර කිහිපයකට ප්‍රශ්න විමසීම් සිද්ධ කරන බව අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ අතර අපිට මේ සමහර අවස්ථාවල මේ අදිත්ත ජෝතනා කියලා කියනවා ප්‍රශ්න විමසීම් විදිහට ඒ විමසන කෙනා දන්නේ නැති කාරණාවක් ඒක ඉස්මතු කෙරලීම සඳහා ඒ ප්‍රශ්නයක් හේතු වෙනවා. එහෙම නැතිනම් ඒ නොදැනගත් දෙයක් දැන ගැනීම සඳහා ප්‍රශ්න විමසන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ਦਿੱත්ත සංසන්දනා කියලා කියනවා. සමහර වෙලාවට ප්‍රශ්නයක් විමසන්නේ කෙනෙක් ඒ තමන් මේ ප්‍රශ්නයට පිළිතුර දන්නවා දැනගෙන ඒ තමන් ඒ දන්නා වූ පිළිතුර අර තවත් එබඳුම ප්‍රඥාවන්තයෙක් හා සමග සාකච්ඡා කරලා ඒ ඔහුගේ දැක්ම හා සංසන්දනය කිරීම සඳහා ප්‍රශ්නය විමසන අවස්ථා තියෙන එකට කියනවා ditta සංසන්දනා කියලා. ඒ වගේම විමති විච්ඡේදනා කියලා කියනවා නැතිනම් මේ විමති ඡේදනා කියලා මේ විමතිය දුරු කර ගැනීම සඳහා ප්‍රශ්න විමසන අවස්ථාවට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ විමති දුරු කිරීම සඳහා ප්‍රශ්න විමසීම් විදිහට. ශ්‍රාවකයාගේ විමතිදුරු කිරීම විදිහටත් සමහර වෙලාවට ප්‍රශ්නය විමසන කෙනාගේ විමතිදුරු කර ගැනීම සඳහාත් ප්‍රශ්න විමසීම් අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ සැකයක් තියෙනවා ප්‍රශ්නේ පිළිතුර සම්බන්ධයෙන්. අන්න ඒ බඳු අවස්ථාවල ප්‍රශ්න විමසීම් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඇතැම් අවස්ථාවලදී අපිට ප්‍රශ්න භාග්‍යතුන් වහන්සේ පවා මේ ප්‍රශ්න විමසන අවස්ථාව විදිහට කතේතු කම්මිතා පුච්ඡාවෙන් ප්‍රශ්න විමසනවා. ඒ කියන්නේ තව වැඩිදුර දේශනා කරනු කැමැතිව ප්‍රශ්න විමසන අවස්ථාවකට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ දැන් ඒකෙදි බලාපොරොත්තු වෙන්නේ මාන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයක් තිබෙනවා. මේ ආර්ය සත්‍ය හතර කුමක්ද? මෙන්න මේකයි ආර්ය සත්‍ය හතර කියලා බෙදලා දක්වමින් භාග්‍යතුන් වහන්සේම ප්‍රශ්න විමසලා භාග්‍යතුන් වහන්සේම පිළිතුරු ලබා දෙමින් දේශනා කරනවා. ඒ බඳු අවස්ථාත් අපට දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ප්‍රශ්න විමසීමේදී අනුමති පුච්චා කියලා අනුමැතිය සඳහා ඒ සාකච්ඡාව හා සම්බන්ධ කර ගැනීම සඳහා ප්‍රශ්න විමසන අවස්ථාත් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ අදාළ ශ්‍රාවකයා හා සමග සම්බන්ධ වෙමින් ඒ කාරණාව විග්‍රහ කරන අවස්ථාවන්හිදී. ඉතින් කෙසේ වෙතත් මෙන්න මේ ආකාරයේ ප්‍රශ්න විමසීම් තුළ මේ කොට්ටිත තෙරුන් වහන්සේ සරියුත් තෙරුන් වහන්සේගෙන් විමසා සිටින්නේ ditth සංසන්දනා කියන මේ උච්චාව. එහෙම නැතිනම් උන්වහන්සේ මේ සූත්‍රය නැතිනම් මේ අදාළ ධර්ම කාරණා පිළිබඳව සම්පූර්ණම සම්මර්ෂණය කරලා ඒ කාරණාවන් පිළිබඳව තේරුම අවබෝධයක් ඇතිව සරියුත්තරන් වහන්සේ මහා ප්‍රඥ ධර්මසේනාධිපතින් වහන්සේ හැටියට උන්වහන්සේගේ දැකීම හා සමග මේ අදහස සංසන්දනය කරලා බලනවා කියන අදහසින් තමයි කොටිද තරුණ වහන්සේ මේ ප්‍රශ්න විමසීම සිද්ධ කරන්නේ. සාමාන්‍යයෙන් ප්‍රඥාව පැත්තෙන් බොහොම අග්‍රස්ථානයේ ලැබපු තරුණ වහන්සේ සරියුත් තරුණ වහන්සේ ඒ වගේම ප්‍රඥා ශීර්ෂයෙන්ම කේවල ප්‍රාප්ත තෙරුණහන්සේලා හැටියටයි සරියුත් තෙරුණහන්සේ ඒ වගේම මහා කච්චායන තෙරුණහන්සේ පුන්න තෙරුණහන්සේ කුමාරකස්සප තෙරුණහන්සේ ඒ වගේම ආනන්ද තෙරුණහන්සේ කියන මේ මහ තෙරුණහන්සේලා දැක්වෙන්නේ ප්‍රඥා ශීර්ෂයෙන්ම බොහොම අග්‍රස්ථායී උතුමන් වහන්සේලා හැටියට. කෙසේ වෙතත් මේ කොට්ටිත තෙරුන් වහන්සේ මේ ප්‍රශ්නය සරියුත් තෙරුන් වහන්සේගෙන් විමසන්නට හේතුව මේ උන්වහන්සේ විමසා ඇති කරගත් අදහස ධර්මසේනාධිපතීන් වහන්සේ හා සමගම සංසන්දනය කරලා උන්වහන්සේගේ අදහස හා සමග සමාන කරලා බොහොම ස්ථාවරව පසුකාලීනව ධර්මය ඉගෙන ගන්න පිරිස් වෙත එය පැහැදිලිව තබා තැබීමේ අදහස ඇතුව තමයි මේ ප්‍රශ්න විමසීම සිද්ධ කරන්නට යෙදෙන්නේ. මේ දුප්පඤ්ඤ කියන්නට හේතුව මොකක්ද කියන ප්‍රශ්නය සරියුත්තරන් වහන්සේ හමුෙහි තිබුවාම සරියුත්තරන් වහන්සේ මේ ප්‍රශ්නයට විසඳුම ලබා දෙනවා නප්පජානාති නප්පජානාතිකෝ ආවසෝ තස්මා දුප්පඤ්ඤෝති උච්චති. එතකොට නප්පජානාති නප්පජානාති. පජානාති කියලා කියන්නේ නුවණින් දැනගන්නවා කියන එක. නප්පජානාති නප්පජානාති මේ දැනගන්නේ නැහැ නුවණින් යමක් පිළිබඳව දැනගන්නේ නැහැ අන්න ඒ නිසා තමයි දුප්පඤ්ඤෝති වෙච්චති දුප්පඤ්ඤ කියලා කියන්නේ. එතකොට දුප්පඤ්ඤයි කියන්නේ කිලට උන ප්‍රඥාව නෙමෙයි ප්‍රඥාවක් නැහැ. මොඩයි. නුවණක් නැහැ කියන අර්ථයෙන් තමයි දුෂ්ප්‍රඥයි කියලා කියන්නේ. එතකොට සරියුත්තරණහන්සේ මේක බෙදනවා කිංචනප්පජානාති. මොකක් නුවණින් දකින්නේ නැහැ කියලාද? මොකක් නුවණින් දන්නේ නැහැ කියලාද මේ දුෂ්ප්‍රඥයි කියලා කියන්නේ? ඉදන් දුක්ඛන්ති නප්පජානාති මේ දුක්ඛාර්ය සත්‍යයි කියලා යම් කිසි කෙනෙක් දන්නේ නැත්නම් අයන් දුක්ඛ සමුදයෝති නප්පජානාති මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි කියලා යම් කිසි කෙනෙක් දන්නේ නැත්නම් අයන් දුක්ඛ නිරෝධෝති නප්පජානාති මේ දුක්ඛ නිරෝධයයි කියලා යම් කිසි කෙනෙක් නුවණින් දන්නේ නැත්නම් ඒ වගේම අයන් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාති එතකොට ප්‍රතිපදාතින ප්‍රජානාති මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියලා නුවණින් යම් කෙනෙක් දකින්නේ නැත්නම් අන්න ඒ නොදකින්නා වූ බව නිසා තමයි දුෂ්ප්‍රඥයි කියලා කියන්නේ නැතිනම් ප්‍රඥාව නැහැ කියලා කියන්නේ කියලා සරියුත්තරුන් වහන්සේක බෙදා දැක්වීම සිද්ධ කරනවා. ඊට පස්සේ මේ සාධාවසෝතිය ඇවත්නි එහෙමයි කියලා ඒක පිළි අරගෙන ඊට පස්සේ කොට්ටිත තරුණ වහන්සේ නැවත ප්‍රශ්නයක් විමසනවා මේ සරියුත් තරුණ වහන්සේගෙන් පඤ්ඤවා පඤ්ඤවාත්‍යවසෝ උච්චති කිත්තවත් කිත්තාවතානුකෝ අවසෝ පඤ්ඤවාති උච්චති පඤ්ඤවා පඤ්ඤවා ප්‍රඥාවන්තෙක් ප්‍රඥාවන්තෙක් කියලා කියනවා එතකොට කිත්තාවතානුකෝ අවසෝ පඤ්ඤවාති උච්චති. පැවැත්ම කිතකින්ද මේ ප්‍රඥාවන්තයෙක් කියලා කියන්නේ කියලා දැන් දුෂ්ප්‍රඥෙක් පිළිබඳව ඇහුවා. දැන් ප්‍රඥාවන්තයෙක් කියලා කියන්නේ කෙසේකින්ද කියලා ප්‍රඥාවන්තයා පිළිබඳවත් මේ ප්‍රශ්නය යොමු කිරීම සිද්ධ කරනවා. අන්නේ අවස්ථාවේදී ප්‍රජානාති ප්‍රජානාති කෝ අවසෝ තස්මා පඤ්ඤවාති උච්චති ප්‍රජානනය කරනවා නුවණින් දැනගන්නවා නුවණින් දැනගන්නා වූ නිසා තමයි ප්‍රඥාවන්තයෙක් කියලා කියන්නේ ඊට පස්සේ මොකක්ද මේ නුවණින් දැනගන්නේ කිංච ප්‍රජානාති ඉදන් දුක්ඛන්ති පජානාති මේ දුකයි කියලා ඒ පිළිබඳව දන්නවා මේ දුක්ඛ සමුදයයි මේ දුක්ඛ නිරෝධයයි මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කියලා නුවණින් දන්නවා නම් අන්නේ දන්නා වූ බව නිසා තමයි තස්මා පඤ්ඤාති උච්චති ඒ නිසා තමයි ප්‍රඥාවන්තයෙක් කියලා කියන්නේ ඔන්න දුෂ්ප්‍රඥ සහ ප්‍රඥාවන්ත භාවයේ පිළිබඳව සරියුත්තරන් වහන්සේ නිර්වචනය කරන්නට යෙදුණා මේක මේ ප්‍රඥාවන්ත බව පිළිබඳව කතාවක්. නුවණැති බව පිළිබඳව කතාවක්. එතකොට මේ නුවණැති භාවයේ පිළිබඳව සලකන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය හා සමග තමයි මේ නුවණැති භාවයේ පිළිබඳව නුවණැති කියන එක පිළිබඳව මේ සලකා බැලීම සිද්ධ කරන්නට නිර්ණායකයේ බවට පත් කරගෙන තිබෙන්නේ. පිනතුනේ මෙන්න මේ ප්‍රඥාව පිළිබඳව විමසනකොට අපිට හඳුනා ගන්නට පුළුවන් ප්‍රඥාව පිළිබඳව විවිධ නිර්වචනයන් අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. අද සමාජය තුළ නම් යම්කිසි කාරණාවක් පිළිබඳව යම් දක්ෂයෙක් බවට පත් වෙනකොට ඒ පිළිබඳව හොඳ උගත් තැනැත්තෙක් බවට පත් වෙනකොට ඔහු බුද්ධිමත් එමත් නැතිනම් ප්‍රඥාවන්තයෙක් කියන මේ ව්‍යවහාරය सिद्ध කරනවා අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ධර්මයේ තුලත් අපිට මේ ප්‍රඥාවන්ත භාවයේ ඊට වඩා වෙනස් સંદર્ભයන්ගේ ඉඳලා පැහැදිලි කරන අවස්ථාවකට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ප්‍රඥාව කියන ධර්මයේ පිළිබඳව කතා කළාම පින්නතුනේ මේ ඉන්ද්‍රිය ධර්මයක් ප්‍රඥාව කියලා කියන්නේ. ඒක නුවණ කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්මයක්. ප්‍රඥාව කියලා කියන්නේ වගේම ඒක ලෝකෝත්තර ලෞකික වශයෙන් පවතින ධර්මයක් විදිහට අපිට හඳුනගන්න පුළුවන්කම තියෙන දෙයක්. සම්මාදිට්ඨිය එකයි කොටස් දෙකකට බෙදෙන්නේ ලෞකික සහ ලෝකෝත්තර වශයෙන්. මේ දෙයාකාර වුණ ප්‍රඥාවන් පිළිබඳව අපි විශේෂයෙන්ම සලකා බලන කල මේ ප්‍රඥාවන්ත භාවයේ පිළිබඳව ධර්මයේහි නිර්වචන සැපයන අවස්ථා අපට හඳුනගන්න පුළුවන්. ප්‍රඥාව කියලා කියන්නේ එක ආකාරයකට නෙමෙයි. එහෙම කියන්න හේතුව තමයි මේ සමහර අවස්ථාවල ප්‍රඥාව කියන කේදී ලෞකික ප්‍රඥාව අදහස් කරනවා. සමහර තැනකදී ප්‍රඥාව කියනකොට ලෝකෝත්තර ප්‍රඥාව අදහස් කරනවා. අන්නේ නිසායි මේ එක ආකාරයකින් පමණක් අපිට ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ කියලා කියන්නේ. සමහර වෙලාවට මේ අර ධර්මයේ පිළිබඳව හාත්පස විමසීමක් හෝ සුදුසු ස්ථානයේ පිළිබඳව තේරුම් ගැනීමක් නැතිවීම නිසා බොහෝ දෙනා මේ වචන වරදවාගෙන තේරුම් ගන්න අවස්ථා අපට හඳුන ගන්නට පුළුවන්කම තිබෙනවා මේ ධර්මය විග්‍රහ කිරීමේදී සහ තේරුම් ගැනීමේදී. අර පසුගිය දිනක ප්‍රඥාව ඉන්ද්‍රිය ධර්මයක් විදිහට අරගෙන මේ ඉන්ද්‍රිය සමන්ත ප්‍රතිපාදනතා කියලා ධර්මයේ ඉගෙන ගන්නකොට මේ දෙයක් තියෙනවා ඉන්ද්‍රිය සමන්ත ප්‍රතිපාදනතා. බොජ්ජංග ධර්ම වැඩෙනකොට එහෙම අපිට එතනදී හම්බෙනවා මේ ඉන්ද්‍රිය ධර්මයන් සමව පවත්වා ගන්නට අවශ්‍යයි කියන එක. ඒකට මේ ඉන්ද්‍රිය සමතාවය කියන එක නැතුව කෙනෙකුට <clears throat> නිවන් දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. කෙනෙක් නිර්වාණය අවබෝධ කරගන්නට අවශ්‍ය නම් ඔහුට තිබිය යුතු දෙයක් තමයි ඉන්ද්‍රිය සමන්ත ප්‍රතිපාදනතාවය කියලා කියන්නේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම සමව පවතින්නට ඕන. සද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන ඉන්ද්‍රිය ධර්ම සමව පවතින්නට ඕනේ. හැබැයි මේ එකම ධර්මයක්වත් නරක දේවල් නෙමෙයි. මේ එක ඉන්ද්‍රියක්වත් නරක දේවල් නෙමෙයි. එක් එක් ඉන්ද්‍රිය වැඩි වුණොත් ඒ වැඩිවීම නිසා අර තමන්ගේ මාර්ගය හොඳින් උපදවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ආනන්ද තෙරුන් වහන්සේ වීරය කරනකොට ධර්ම සංගායනාව සඳහා ආසන්න කාලයේදී උන්වහන්සේට අධික වීරිය නිසාම ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. වීරිය කියන්නේ හොඳ දෙයක්. හැබැයි අධික වීරිය තිබුණාම ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. සෝන කොටිගන්න තෙරුණහන්සේට ධර්මය අවබෝධ වුණේ නැහැ. අධික වීරිය නිසා. වීරිය නරක නිසා නෙමෙයි. වීරිය කියන ඉන්ද්‍රිය හොඳ දෙයක්. හැබැයි අධික ලෙස භාවිත වීමෙන් අර ඉන්ද්‍රිය සමතාවය ගිලිහෙනවා. ඒ නිසා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකට වැඩි ඉන්ද්‍රිය සමතාවයකට පත් කරගන්නට ඕනේ. මේ පිළිබඳව කතා කරනකොට මේ මේ ධර්මයේ පැහැදිලි කරනවා මේ එක එක ඉන්ද්‍රිය වැඩිවීමෙහි තියෙන ආදීනව පිළිබඳව. එහෙම දක්වනකොට ප්‍රඥා ඉන්ද්‍රිය පිළිබඳව දක්වන තැන්වලදී දක්වනවා ප්‍රඥා ඉන්ද්‍රිය අධිමත්ව භාවිත වෙනකොට කෙනෙකුට ඒක මේ එයාගේ කියන්නේ අනික් ඉන්ද්‍රිය අභිභවා ප්‍රඥාව කියන දේ යනකොට එයාගේ සාමාන්‍ය ස්වરૂපය ඒ කියන්නේ ඒක කෛරාටික පක්ෂය භජනය කරනවා. එයා කෛරාටික පක්ෂය භජනය කරනවා. ඒ හැම වෙලාවකදීම අර ප්‍රඥාව කියන තැනදී එතනදී අදහස් කරන්නේ ලෞකික යෙදෙන ප්‍රඥාව කියන එක විපස්සනාව පැත්තෙන් ඇති කරගන්න ප්‍රඥාව කියන එක හැම දෙයක් තියාම එහෙම බලනකොට යා ලෞකික කුසලාදී දේවල් සිද්ධ කරන්න තියෙන ඉඩකඩත් අර ප්‍රඥාව කියන ශීර්ෂයෙන් ඒක උපක්ඛිලේශයක් හැටියට එදිලා ඒව ආවරණය කරගන්නවා. ඊට පස්සේ මේ දේවල් කරන්න යන්නේ නැහැ. සිතේ ඇති වෙන උපක්ඛිලේශ මට්ටමක්. ඒ කියන්නේ ලෞකික පිනක් කරන්න යනකොටම සමහර අය අපිට හම්බෙනවා ඕනතරම් මේ ඕවා කළා කියලා මේ සසරේ උපදින්න වෙන එක විතරයි ඕවනේ මේ කරන්න ඕනේ කියලා අර දන් දීමට සිත යොමු කරන්නේ නැහැ. ඒ වගේම සීලාදී දේවල් පිළිබඳව සමහර වෙලාවට සිල් රකින්නවා කියන එකටවත් එයා කැමති නැහැ. ඒක නොකළ යුතු දෙයක්. ඒවා එච්චර අවශ්‍ය දේවල් නෙමෙයි. එකම දේ අවශ්‍ය විදිහට හිතන්නේ මේ දර්ශනය නැවත නැවත නැවත නැවත මෙනෙහි කරමින් පසුවීම තමයි මේක වඩන්න තියෙන එකම ක්‍රමය කියලා කල්පනා කරන ශිරිතක් සමහර ඇත්තන් තුළ අපට දකින්න පුළුවන්. මෙන්න මේ ප්‍රඥාව අධිමත් වීම, ඉන්ද්‍රිය කියන එක වැඩිවීම තුළ අනෙක් ඉන්ද්‍රියෝ දුර්වල වෙලා ගියොත් මධ්‍යස්ථ සිතක් ගොඩනගෙන්නේ නැහැ. ඒක කෛරාටික පක්ෂයේ භජනය කරනවා. එතනදී ප්‍රඥාව කියන්නේ ලෞකික ප්‍රඥාව. මෙන්න මේ අවස්ථාව පැහැදිලි කරනකොට ඒ සන්ධර්මයෙන් එළියට ගිහිල්ලා මම දැක්ක බොහෝ දෙනා ඒ පිළිබඳව විවිධ අදහස් දක්වනකොට දක්වලා තිබුණා මේ ප්‍රඥාව කියනකොට මේ මෙතනදී මේ ප්‍රඥාව කියන එක පිළිබඳව මේ තේරුම් ගැනීමක් නැතුව තමයි මේ දේශනාව කරලා තියෙන්නේ කියලාත් කිව්වා කියලා තියෙනවා නම් දැක්කා. ඒකට හේතුව අර ප්‍රඥාව පිළිබඳව ධර්මයේ තිබෙන භාවිතාව පිළිබඳව හඳුනාගන්නේ නැතිකම. ඒ දේශනාව ඇතුළේදී කතා කරන්නේ ප්‍රඥාව කියන එකේදී ලෞකිකව යෙදෙන විපස්සනා ප්‍රඥාව කියන එක. සමහර වෙලාවට කෙනෙක් දාලා තිබුණා සරියුත්තරණ වහන්සේ ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානයේ එහෙනම් සරියුත්තරණ වහන්සේ කපටි කියලා කියන්න ඕනේ. දැන් මේ මම මේ පැහැදිලි කරන්නේ ධර්මයේ පිළිබඳව තේරුම් ගැනීමක් නැති වුණොත් අර හාත්පස විමසීමේ ආකාරයක් නැති වුණොත් අපි පත්වන්නට පුළුවන් தත්ත්වය පිළිබඳව. ඒකට දැන් ප්‍රඥාවන්තයි කියන එක බෙදා ගන්න බැරි වුණොත් මෙතන කියන්නේ මොකක් මොන ප්‍රඥාව ගැනද මේ කතා කරන්නේ කියන එක පිළිබඳව තේරුම් ගන්න බැරි වුණොත් අන්නේ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකට මේ ප්‍රඥාව කියන තැනදී අදහස් කරන්නේ ලෞකික වශයෙන්ද ලෝකෝත්තර වශයෙන්ද කියන මේ දැනුම අපිට තියෙන්න ඕනේ. සමහර කෙනෙක් අදහස් දක්වලා තිබ්බා පඤ්ඤාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා. එහෙම වාක්‍යයක් ඇත්තටම ඇත්තේ නැහැ. පඤ්ඤවතෝ අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ඔබත් නිතර නිතර අහලා තියෙන ධම්ම කිය. පඤ්ඤවතෝ අයන් ධම්මෝ මේ ධර්මයේ තියෙන්නේ මේ පඤ්ඤවතෝ ප්‍රඥාවන්තයාට දුෂ්ප්‍රඥයාට නෙමෙයි කියන මේ විවරණය ඔබත් අහලා තියෙනවා. ඉතින් මේ වගේ තැන්වලදී අපි අර ඒක මොකක් සඳහාද දේශනා කළේ කියන ව්‍යවහාරය නැතුව අපි හරියට සූත්‍රය පරිශීලනය කරන්නේ නැතුව තේරුම් ගත්තාම කෙනෙකුට හිතෙන්න පුළුවන් ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්තයෙකුට. එහෙනම් දැන් ප්‍රඥාව කියලා කියන්නේ පින්නතුනේ අර අපි කතා කරන මේ ලෝකෝත්තර ප්‍රඥාව වෙනකොට ධම්මෝ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ බවට පත් වෙනකොට නිකන් හිතන්නකො අදහස දැන් ප්‍රඥාව කියන්නේ ලෝකෝත්තර ප්‍රඥාව කියලා කෙනෙක් අර්ථය ගන්නවා ධර්මයේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු ධර්මයේ කියන අදහස ගන්නවා ලෝකෝත්තර ප්‍රඥාව තියෙන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. එයා මාර්ගය උපදවගත්ත කෙනෙක්. එයාට ඒක භාවිත කරන්න පුළුවන්. එතකොට ඒ නිසා මේ පඤ්ඤාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන මේ වරදවාගත්ත කතාව උනා ඒක තේරුමත් වැරදි විදිහට තමයි අරගෙන තියෙන්නේ. පඤ්ඤවතෝ අයන් ධම්මෝ කියලා කියන්නේ මේ එතන පඤ්ඤවතෝ කියලා කියන්නේ මේ විපස්සනා ප්‍රඥාවට. උද්‍යව්‍ය සංඛ්‍යාත විපස්සනා ප්‍රඥාවට. ධම්මෝ කියලා කියන්නේ මේ ලෝකෝත්තර මාර්ගඵල සංඛ්‍යාත ධර්මයන්ට. ධම්මෝ කියලා කියන්නේ මේ ත්‍රිපිටක ධර්මයේ කියන එකවත් ඒ ඒ කාරණා ටික නෙමෙයි. ධම්මෝ කියන වචනේ එතනදී පාවිච්චි වෙන්නේ මාර්ග සහ ඵල ධර්ම කියන එක. මාර්ගයටපත් වෙන්න පුළුවන්කම තියෙන විපස්සනා ප්‍රඥාව තියෙන කෙනාට කියන එකයි බුදුරජාණන් වහන්සේ එතනදී අදහස් කරන්නේ. ඒක භාග්‍යතුන් වහන්සේම නිර්වචනය කළා දක්වනවා. එතකොට අර විදිහට අර්ථය ගත්තාම සම්පූර්ණම අර සූත්‍රයේහි දැක්වෙන අර්ථයට විපරීතව යනවා. මේ ධර්මයේ තියෙන ප්‍රඥාවන්තයෙකුට කියලා කිව්වහම ඒ ධර්මය තියෙන්නේ ප්‍රඥාවන්තයෙකුට එනකොට එයාගේ ප්‍රඥාව මොකද්ද? මාර්ග ප්‍රඥා, ඵල ප්‍රඥා නම් එතකොට ඒක උපදෝගත්ත කෙනෙකුට විතරයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. ඒක උපදෝගත්තේ නැති කෙනෙකුට ධර්මයේ ධර්මයේ කියන එක නැති වෙනවා. එතකොට ධර්මය කියලා කියන්නේ මාර්ග සහ ඵලයන් බවට පත් වෙනවා. ඒ වගේම එතනදී ප්‍රඥාව කියන එක ප්‍රඥාවන්තයා කියන එක එතනදී පාවිච්චි වෙන්නේ කාටද? අර විපස්සනා ප්‍රඥාව තියෙන කෙනාට. අන්න ඒ විදිහට පින්නතුනේ මේ අවස්ථානුරූපීව මේ ධර්මයන්ගේ අර්ථය පිළිබඳව අපි ලබා ගන්නට ඕන. දැන් මෙතනදී ප්‍රඥාවන්තය කියන්නේ කවුද? දැන් ඔබට පැහැදිලි එතන ප්‍රඥාවන්තය කියලා කියන්නේ ලෞකික ප්‍රඥාවෙන් යුක්ත තැනත්තා. විපස්සනා ප්‍රඥාව කියලා කියන්නේ ලෞකිකව යෙදෙන තැනක් එතන. ඒ ලෞකිකව විපස්සනා ප්‍රඥාව තියෙන කෙනාට උදේවැය සංඛ්‍යාත ප්‍රඥාව ඇති කරගන්න කෙනාට තමයි මේ මාර්ගය තියෙන. එතන ධම්ම කියලා කියන්නේ මාර්ගසා ඵල ධර්මයක්. දැන් මෙතනදී මේ සූත්‍රයේදී මේ මේ සරියුත්තරණහස සහ මහකොට්ටිතරණහස අතර සිද්ධ වෙන මේ සාකච්ඡාවේදී දුෂ්ප්‍රඥා සහ ප්‍රඥාවන්තයා පිළිබඳව පැහැදිලි කරන්නේ. එතකොට දුෂ්ප්‍රඥය කියන්නේ මොකක් නිසාද? චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව දන්නේ නැති නිසා තමයි දුෂ්ප්‍රඥයෙක් කියලා කියන්නේ. ඒ වගේම ප්‍රඥාවන්තයෙක් කියලා කියන්නේ මොකක් නිසාද? චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අවබෝධයක් තියෙන නිසා. එහෙනම් මෙතනදී පඤ්ඤා සද්දේ පාවිච්චි වෙලා තියෙන්නේ ලෝකෝත්තර මාර්ගය කියන්නේ සෝවාන් මාර්ගයේ ඉඳලා අරිහත් ඵලයේ දක්වා තිබෙන කොටසට. ප්‍රඥාවන්තයෙක් කියලා කියන්නේ සෝවාන් මාර්ගස්ත්‍යයේ ඉඳලා අරිහත් ඵලස්ත්‍ය දක්වා තියෙන කොටසට. ඉන් මෙහා ඔක්කොම දුප්පඤ්ඤ කියන ප්‍රභේදයට තමයි ඇතුළත් කරන්නේ. මොකද චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව එළඹ සිටි බැසගත් මට්ටමක් තියෙන කාටද සෝවාන් මාර්ගස්ත පුද්ගලයාට. එහෙනම් මෙතනදී ප්‍රඥාවන්තය කියලා කියන්නේ සෝවාන් මාර්ගයේ මාර්ගස්ත පුද්ගලයා. සෝවාන් ඵලස්ත පුද්ගලයා. සකදාගාමි මාර්ගස්තය. සකදාගාමි ඵලස්තය. අනාගාමි මාර්ගස්ත්‍ය අනාගාමි පලස්ත්‍ය අරිහත් මාර්ගස්ත සහ අරිහත් පලස්ත කියන මේ පුද්ගලයාට දෙනාට තමයි මෙතනදී මේ ප්‍රඥාවන්තය කියලා කියන්නේ. එතකොට මෙතනදී කතා කරන ප්‍රඥාවන්ත භාවය ලෞකිකව ගත්ත ප්‍රඥාවන්ත භාවයක් නෙමෙයි ලෝකෝත්තරව ගත්ත ප්‍රඥාවන්ත භාවයක්. පඤ්ඤවතෝ අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස වගේ තැන්වලදී එතන කතා කරන ප්‍රඥාව කියන තැන පඤ්ඤවතෝ කියලා කියන එතනදී ප්‍රඥාව විපස්සනා ප්‍රඥාව ලෞකික ප්‍රඥාව ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව ප්‍රඥා ඉන්ද්‍රිය පිළිබඳව අපි කතා කරනකොට ලෞකිකව වැඩෙන තැන් සහ ලෝකෝත්තරව වැඩෙන තැන් විදිහට අපිට කොටස් දෙකකින් ඒක හඳුනා ගන්නට සිද්ධ වෙනවා ඉන්ද්‍රිය සමන්ත ප්‍රතිපාදනතාවය කියන තැනදී ප්‍රඥා ඉන්ද්‍රිය සමව පවත්ව ගන්න ඕනේ කියලා කියන්නේ ලෞකික ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමතාවය ඇති වෙන්නට ඕන කියන එක. ඊට පස්සේ තමයි ලෝකෝත්තර ඉන්ද්‍රියන්ගේ පහළවීම සිද්ධ කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් අර ඒ කාරණාව වරදවාගෙන තමයි අර කෛරාටික පක්ෂයේ භජනය කරනවා ඒක වැඩි වුණොත් කියන එකෙන් අදහස් කරේ ලෞකික ඉන්ද්‍රිය ධර්මය කියන එක ඒක ඒ වගේ අර අදාළ තැන යෙදෙන අර්ථය පිළිබඳව නිවැරදි කියවා ගැනීමක් නැති වුණොත් බොහෝ දෙනා ඒ ධර්ම මාර්ගය පිළිබඳව වරදවාරගෙන විවිධ ආකාරයේහි දෘෂ්ටිගත වීම වලටපත් වෙනවා ධර්මයේම වැරදි විදිහට ප්‍රකාශනයටපත් කිරීම සිද්ධ කරනවා ඒ නිසා අපි මේ තැන් වලින් පරිසංවන්නට ඕනේ මොන අර්ථයෙන්ද මේ තැන් වල පාවිච්චි වෙන්නේ සමහර වෙලාවට අපි දන්න වචනයක් ප්‍රඥාවන්තය කියන එක අපි දන්න වචනයක් එතකොට ප්‍රඥාව කියන එක ගැන අපි හිතාගෙන ඉන්නේ එකම ස්වභාවයක් නම් ප්‍රඥාව කියන්නේ ඒකට අපි හිතනවා හැම තැනකම ප්‍රඥාව කියන්නේ ඒක තමයි. කොතනක හරි ප්‍රඥාව යෙදුන ගමන් අපි හිතනවා මේ කියන්නේ මේ ප්‍රඥාව තමයි කියලා. නිසා මේ කියන ප්‍රඥාව මේ කියන ප්‍රඥාව કોઈ කිසිම අවස්ථාවක මේ එක ආකාරයකින් පමණක් අර්ථ ගැන්වීමක් සිදු කරන්නේ නැහැ. ඒ ඒ තැනට අදාළව තමයි ප්‍රඥාව කියන එක පිළිබඳව අර්ථ ගැන්වීම සිදු කරන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඕන වෙන්නේ ප්‍රඥාව නැති කෙනෙකුට. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඕන වෙන්නේ ප්‍රඥාව නැති කෙනෙකුට. ඇයි ප්‍රඥාව දියුණු කරගන්න ඕන නිසා. මොන ප්‍රඥාව නැති කෙනාටද එතනදි කියන්නේ? ලෝකෝත්තර ප්‍රඥාව නැති කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඕනේ ලෝකෝත්තර ප්‍රඥාව උපදව ගන්න. ඒ නිසා ලෝකෝත්තර ප්‍රඥාව කියන එක උපදව ගැනීම සඳහා ලෝකෝත්තර ප්‍රඥාව නැති පුද්ගලයෙකුටයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවශ්‍ය වන්නේ. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤං ච භාවයන් ආතාපි නිපකෝ බික්ඛු සොයිමං විජිතේ ජටං කියන තැනදී අපිට ප්‍රඥාව කියන එක මේ ගාථාවේ තුන් තැනක හම්බෙනවා. සීලේ පතිත්ථයනරෝ සපඤ්ඤෝ ප්‍රඥාවන්ත මනසෙක් සීලේක පිහිටලා චිත්තම් පඤ්ඤංච භාවයන් හිතයි ප්‍රඥාවයි වඩනවා ආතාපි නිපකෝ බික්ඛු කෙලස් තවන වීරය ඇති නිපක ප්‍රඥාව ඇති පුද්ගලයා මේ අවුල નિරවුල් කරනවා එතකොට අපි අනෙක් පද ටික පස්සකින් තබල ප්‍රඥා පදයෙන් මේක කතා කළොත් ප්‍රඥා සහිත පුද්ගලයේ ප්‍රඥාවෙන් යුක්තව ප්‍රඥාව වඩනවා නම් ඒ කෙනා මේ අවුල නිරවුල් කරනවා. ප්‍රඥාවෙන් යුක්ත පුද්ගලයේ ප්‍රඥාවෙන් යුක්තව ප්‍රඥාව වඩනවා. ඒ මේ ගාථාවේ තන් තුනක යෙදෙන මේ ප්‍රඥා කියන වචනය අපි අරගෙන බැලුවොත් මේ තන් තුනේ යෙදෙන්නේ අර්ථ තුනකින්. ඒ ප්‍රඥාවේ ස්වභාවයන් තුනක්. එතකොට ඒ පළමු ප්‍රඥාව ප්‍රඥාවන්තයෙක් කියන තැනදී කතා කරන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ප්‍රඥාව. උත්පත්තියෙන් ගෙනාපු ප්‍රතිසන්දිය ලබන මොහොතේදී එයා ලබලා තියෙන්නේ අමෝහය කියන හේතුවත් එක්ක. ප්‍රඥාවෙන් තුලින් තමයි එයා ඒ කියන්නේ අලෝභ, අදෝස, අමෝහ කියන හේතු තුනම බලවත් යෙදුනා උත්පත්තිය ගන්නකොට. අන්නේ උත්පත්තියෙන් ගෙනාපු ප්‍රඥාව තියෙන කෙනෙක්. ධර්මය අවබෝධ කරගන්න ඒක වැදගත් වෙනවා. ඒ ප්‍රඥාව. එතකොට එයා ප්‍රඥාවෙන් යුක්තව මාර්ගයේ වඩන්න මාර්ගයේ වඩන්න යනකොට ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඉන්ද්‍රිය සමතාවය ඇති කරගන්න ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ප්‍රඥාවෙන් යුක්තව තමයි යා තමන්ගේ හිත දිහා බලාගෙන මේ හිතේ පැවැත්ම පිළිබඳව තක්සේරු කරගැනීමේ මාර්ගය වඩන්නේ. ඒකට ප්‍රඥාවක් තියෙන්න ඕනේ. අන්න ඒ ප්‍රඥාවෙන් යුක්තව විපස්සනා ප්‍රඥා, මාර්ග ප්‍රඥා, ඵල ප්‍රඥාවන් දක්වා මේ ප්‍රඥාව දියුණු කරනවා. අන්න ඒ විදිහට මේ එකම ගාථාව ඇතුලේ ප්‍රඥාව කියන එක අවස්ථා තුනකට යදෙනවා. ප්‍රඥාවන්තයෙක් කියලා කියනකොට දැන් ඔය තැන් තුනටම කියන්න පුළුවන්කම තියෙනවා. නිපක ප්‍රඥා ඇත්තේනොයි ප්‍රඥාවන්තයෙක්. ඒ තැනට අදාළව. ප්‍රඥාව වඩන කෙනෙක් නිසා යා ප්‍රඥාවන්තයෙක්. ඒ දෙකම නැතත් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් සහිතව ඉපදිලා තියෙන. ඒ නිසාත් යා ප්‍රඥාවන්තයෙක්. සත් ප්‍රඥාවන්තයෙක් කියපු සැනින් එක තේරුමක් පමණක් අපිට දෙන්න පුළුවන් කමක් නැත්තේ. එහි ආධ්‍යාශය අපි බලන්නට ඕනේ. ඒ ප්‍රකාශනයේ ආධ්‍යාශය අදහස් මොකක්ද කියන එක. එතකොට මෙතනදී මහා කොට්ටිත තරුණ වහන්සේ සහ සරියුත් තරුණ වහන්සේ අතර සිදුවන මේ සාකච්ඡාවෙහි මේ ප්‍රඥාවන්ත බව සහ දුෂ්ප්‍රඥ බවෙහි අදහස බවට පත් වෙන්නේ ආධ්‍යාශය බවට පත් වෙන්නේ මාර්ගඵල ප්‍රඥාවන් පිළිබඳව ස්මතු කිරීම. එනිසා දුෂ්ප්‍රඥයි කියලා කියන්නේ කුමක් නිසාද? දුෂ්ප්‍රඥය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව දන්නේ නැති නිසා දුෂ්ප්‍රඥයි කියලා කියන්නේ ඒ නිසා නම් ප්‍රඥාවන්තයි කියලා කියන්නේ ඒක ප්‍රතිවිරුද්ධාර්ථය චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අවබෝධයක් ඇති කෙනාට තමයි මේ ප්‍රඥාවන්තයි කියලා කියන්නේ නුවණ තියෙන නුවණැත්තෙක් කියලා කියන්නේ. ඒකට මොනවා ගැනද ඒ කෙනාට නුවණ තියෙන්නේ? මේ දුක්ඛාරය සත්‍ය, මේ සමුදයාරය සත්‍ය, මේ නිරෝධාරය සත්‍ය, මේ නිරෝධගාමිනී ප්‍රතිපදාරය සත්‍ය. මේ චතුරාර්ය සත්‍ය ධර්මය පිනතුනේ එක පැත්තකින් ගත්තාම දැන් එක් එක් ප්‍රභේදය අනුව අපි කමඨහන් වර්ගීකృత කරනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයම කෙනෙකුට කමඨහන. චතුසත්‍ය කම්මඨානික බව කියලා අපි ඒක කතා කරන්නේ. චතුරාර්ය සත්‍ය නැමැති කර්මස්ථානයේ වැඩන. චතුසත්‍ය කම්මඨානික භාවය කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව කරන විශ්ලේෂණය. එතකොට එයා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව විශ්ලේෂණය කරනකොට මේ දුක්ඛාරය සත්‍යයි කියලා එයා විශ්ලේෂණය කරගන්නවා. ඒක හොඳට මෙනෙහි කරන්න පුළුවන් බව ඇති කරගන්නවා. ඒ දුක්ඛාරය සත්‍ය පිළිබඳව විශ්ලේෂණය කරන්න පටන් ගන්නකොට එයාට පේනවා මේ සත්පුද්ගල භව ආදී වශයෙන් ගත්ත බව ඉක්මවා ගිහිල්ලා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ සමූහයක පැවැත්මක්. හැම මොහොතකදීම ලෝකය සහ මම කියන මේ පුද්ගල භාවයන්ගෙන් ඇසුරු වුණත් ඒ සෑම තැනකදීම පවතින්නේ මේ ස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මක් කියන අවබෝධයට තියෙන මේ තමයි දුක්ඛාරය සත්‍යය. මේක පිරිසිඳ දකින්න තියෙන දෙයක්. නුවණින් විමසා දැනගන්න තියෙන දෙයක්. තෘෂ්ණාව හැරෙනකොට තුන් භූමිය හැර තුන් භූමිය අනුව ගිය සියලු ධර්මය තෘෂ්ණාව හැර තුන් භූමිය ගිය තුන් භූමිය අනුව ගිය සියලු ධර්මයෝ දුක්ඛාරය සත්‍යයහිලා සංග්‍රහවන දෙයක් කියලා අපිට දුක්ඛාරය සත්‍ය පිළිබඳව දකින්නට අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ පිළිබඳව තමන්ගේ මනස නැවත නැවත නැවත නැවත දකිනකොට පේන දේවල් ඇහෙන විඳින දැනගන්න දේවල් ලෝකෙ තුල තිබෙනවා කියලා දකින තැනක ඒ පිළිබඳ විමසා බලනවා. එයා අර රූපේ පිළිබඳව බලනවා, මේ සතර මහා ධාතු ආදී වශයෙන් මේ රූපේහි ස්වභාවය පිළිබඳව සම්මර්ෂණය කරනවා මේ චතුසමුත්ථානිත රූපය ගැන. ඒකට යා මේ රූපය හටගත්තු දෙයක් කියලා මේ රූපය ගැන රූප කර්මස්ථානයේ වඩනවා කියලා කියන්නෙම මොකද්ද බලන්නේ දුක්ඛාර සත්‍ය පිරිසින් දැකීම සඳහා දරන වෑයමක් උත්සාහයක්. ඒ වගේම වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ නාම ධර්ම ටික පිළිබඳව බලනකොටත් ඒත් ඒ බඳු ආකාරයෙන්මයි. මේ නාම රූප ධර්මයක් හැටියට හැම මොහොතකදීම හටගෙන නිරුද්ධ වන ධර්මයක් කියන පැවැත්මෙන් අවිද්‍යාදී හේතු භාව වශයෙන් ඉපදිලා ඒ ධර්මයන්ගේ වැයවීම මත හැම මොහොතකදීම හටගෙන නිරුද්ධ වන ධර්මයක් කියලා උදේවැය දකින්න ඒක අනිත්‍ය ලක්ෂණය. ඒ වගේම උපාදවය පරිපීලන ලක්ෂණය කියලා කියනවා උදේවැය තුළ මේ පිළීමට ලක් වෙනවා. හැම වෙලාවකදීම මේකට පැවැත්මක් නැහැ. අලුත්ම විදිහකට නැවත උපදින්නේ. ඒක කලින් එක නෙමෙයි. එතකොට හැම වෙලාවකදීම පිළීමට ඉඩක් තියෙනවා මේක ඇතුලේ. අන්න ඒ ස්වභාවයේ ගැඹුරින් තේරුම් ගන්නකොට ඒක දුක්ඛ ලක්ෂණය. පවත්ව ගන්න බැරි වෙනකොට අවශ්‍ය පවත්තයි කියලා කියනකොට තම වශයෙන්හි පවතින්නේ කියනකොට ඒක දකිනකොට අනාත්ම ලක්ෂණය. මේ ත්‍රිලක්ෂණ අවබෝධය තමයි මේ තුල ලැබෙන්නේ. අන්න ඒ ත්‍රිලක්ෂණ අවබෝධය ලැබෙන විදිහට කල්පනා කරලා බලනවා මේ තමයි දුක්ඛාරය සත්‍ය හුදු දුක්ඛ ස්කන්ධ සමූහයක පැවැත්මක්. එබඳු පැවැත්මක් තියෙන තැනක මේ තෘෂ්ණාව මෙබඳු ආකාරයට යෙදීම නිසා නැවත නැවත මේ ස්කන්ධයන්ගේ පහළ කිරීමක් තියෙනවා. අර සත්පුද්ගල බව දුරු කරලා හුදු දුක්ඛ ස්කන්ධ සමූහයක පැවැත්මක් තණ්හාව යෙදිලා නැවත නැවත උපදිනවා කියලා වටය පැත්ත දකින්න. සංසාර වර්තනය පිළිබඳව අවබෝධ කරගන්නවා. මේ පැවැත්ම කොහොමද සිද්ධ වෙන්නේ? ඒක තමයි නුවණින් දකින්නේ. ඊට පස්සේ විවට්ටේ පැත්ත බලනවා. කොහොමද විවර්තණය වෙන්නේ? මේ දුක්ඛ නිරෝධය කොහොමද සිද්ධ වෙන්නේ? දකිනවා මෙන්න මේ හටගෙන නිරුද්ධ වෙන ධර්මයන්ගේ අවබෝධය තුළ මේ දුක්ඛ ස්කන්ධ ටික නැති වෙලා යනවා. මේ දුක්ඛ ස්කන්ධ නැවත උපදින්නේ නැත්තම්. ඒ දුක්ඛ ස්කන්ධ ටික උපදින්න තියෙන තණ්හාව නැමැති හේතුව නැති වුණොත් දෙආකාරයක Nirodhayak එතන තියෙනවා. ඔබට ඒක පැහැදිලි කරගත්තොත් දුක්ඛ ස්කන්ධ ටික උපදින බව නැත්තම්. ඒ කියන්නේ ස්කන්ධයන්ගේ අනුත්පාදේනේ ආයේ උපදින්නේ නැහැ. උපදින ලක්ෂණේ නැහැ. ඒක වෙන්නේ ඇයි? උපදින්න තිය උපදවන්න තියෙන හේතුව නැති කරලා දානවා. මොකක්ද උපදවන්න තියෙන හේතුව? තණ්හාව. ඒතකොට තණ්හා නිරෝධය. අනුත්පාද නිරෝධය සහ තණ්හා නිරෝධය. මෙන්න මේ අනුත්පාද සහ තණ්හා නිරෝධය කියන මේ නිරෝධය පිළිබඳව එයා දකිනවා මේ හේතු ටික නැති කළොත් මේ ඵලය මේ උපදිනවා කියන එක ස්කන්ධයන්ගේ පැවැත්ම කියන එක නැති වෙලා යනවා. ඒ ඇති කර ගැනීම සඳහා තිබෙන මාර්ගය ප්‍රතිපදාව මොකක්ද? ඒ ඇති කර ගැනීම සඳහා තිබෙන මාර්ගය ප්‍රතිපදාව තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨිය මුල් කරගත්ත මේ මාර්ගය තමයි ඒක ඇති කරගන්නට තියෙන ක්‍රමය ප්‍රතිපදාව හැටියට යා නුවණින් කල්පනා කරනවා නුවණින් දකිනවා මෙන්න මෙබඳු ආකාරයට මේ මාර්ගය පිළිබඳව මෙනෙහි කරනකොටත් එයින් ලැබෙන Nirodheට හිත තබනකොටත් මේ ආකාරයන්ගෙන් විවට්ටේ පැත්තට හිත තබන්න පුළුවන්කම තියෙනවා වෙන කිසි කමතහනක් නැතත් Taman ගන්න කමතහන් ටික එකතු කරගෙන මේ කාරණාව පිළිබඳව හිත තබන කෙනාට පින්නතුණියට කියනවා චතුස්කම්මට්ඨා මේ චතුසත්‍ය කම්මට්ඨානේ වඩනවා. චතුරාර්ය සත්‍ය කර්මස්ථානේ වඩනවා. එතකොට අපිට පැහැදිලි කරගන්න පුළුවන් මේ කමඨහන කියන එකේදී මේ අපි යම් කිසි මේ දුක නැති කර ගැනීම පිණිස පවතින අපේ මානසිකාරයක් ආකාරයකට පවත්වනවා නම් ඒක කර්මස්ථානයක්. එතකොට ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය ධර්ම විමසනකොට චතුරාර්ය සත්‍යෙම කර්මස්ථානයක් බවට පත් වෙනවා. බොජ්ජංග ධර්ම වඩනකොට බොජ්ජංග ධර්මයන්ගේ වැඩිමම බොජ්ජංග කමඨහනක් බවට පත් වෙනවා. ඒ වගේ අපිට ඔබට කර්මස්ථානයක් පිළිබඳව ඔබ දකිනකොට ඔබ තේරුම් ගන්නට ඕනේ ඔබ දක්ෂයෙක් බවට පත්වන්නට ඕනේ සතිපට්ඨානාදී සියලු මාර්ගයන් ඇතුලේ ඔබ කතා කරන ඒ දේවල් ඒ කියන්නේ මේ කායානුපස්සනාව, මේ වේදනානුපස්සනාව, මේ චිත්තානුපස්සනාව, මේ ධම්මානුපස්සනාව මේ හැම තැනකදීම කතා කරන දේවල් වල එක් ලක්ෂණයක් ඔබට හඳුනගන්න පුළුවන්කම තියෙන්නට ඕන. ඒ තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේහි වටේ සහ විවටේ පැත්තට මේක යෙදෙන්නේ කොහොමද? ඒ විමසීමේ නුවණ ඔබ සතුව තියෙන්නට ඕන. ඔබ වඩන භාවනාව ඇතුළේ මේක විමස ගන්න පුළුවන්කම තියෙනවා. ඔබ අහන සූත්‍රයක් ඇතුළේ මේක විමස ගන්න පුළුවන්කම තියෙන්නට ඕන. මේ හැම තැනකදීම මේ චතුරාර්ය සත්‍ය ධර්මය කියන තැනට ඔබේ නුවණ හැපී සිටින තැනට යන්නට ඕනේ. රූප කර්මස්ථානයක් නම් ඔබ වඩන්නේ මේ රූපයේ සතර මහා ධාතු කියලා බලනවා මේ රූපයේ දෙතිස් කුණ කොටස් කියලා බලනවා මේක නවසීවතික ආදී වශයෙන් බලනවා මේක අට්ටික සංඥාදී වශයෙන් බලනවා මේ කවර ආකාරයේහි මෙනෙහි කිරීමක් තිබුණත් පින්තුනි ඔබට අවසානයේදී ප්‍රකට වෙන්න ඕනේ කොතැනටද ඔබේ මනස ගිහිල්ලා හැපෙන්න හැපෙන්නට ඕනේ. හැපී සිටින්නට ඕනේ කොතෙන්ද? හැපී සිටින්නට ඕනේ තැන තමයි සත්වයක් පුද්ගලයෙක් නොවුණු හුදු රූප මාත්‍රයක පැවැත්මක්. ඒත නිසා හටගන්න හේතු නැති වෙනකොට නැති වෙලා යන මේ රූප සමූහයක පැවැත්මක්. වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වැඩෙනකොට ඔබට පේනවා මේ හිත තියෙන පුද්ගලයෙකුගේ පැවැත්මක් නෙමෙයි පුද්ගලයෙක් හිතනවා කියන එක නෙමෙයි මේ හේතු නිසා මේ ධර්ම ටික උපදිනවා හේතු නැති වෙනකොට නැති වෙනවා. නාම රූප ධර්මයේම පිරිසිඳ දැකීම කියන එක ඔබට එක කමඨහනක් ඇතුලේ ඔබට ප්‍රකට වෙන්නට ඕනේ. ආනාපාන සතිය වඩන කෙනෙකුට ආනාපාන සතිය ඇතුලේ එක කමඨහනක් හැටියට යාට මේ නාම රූප පිරිසිඳ දැකීම ප්‍රකට වෙන්න ඕනේ. චතු ධාතු අවස්ථානය කරනකොට යාට නාම රූප පිරිසින දැකීම කියන එක සතර මහා ධාතුව කියලා දකින්න එක පැත්තෙන් වෙන්න ඕනේ. මේ විදිහට පින්නතුනේ ඔබ වඩන්නේ මොන විදිහේ කමඨහනක්ද භාවනාව හැටියට ඒ භාවනාව ඇතුළත ඔබට මේ නාම රූපයන්ගේ පිරිසින දකින්න තැනට වෙනකන් ඔබට හොඳ නුවණක් තියෙන්න ඕනේ. ඒ ප්‍රඥාව නැතුව ලෝකෝත්තර මාර්ගයේ උපදවනවා කියන එක सिद्ध කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා තමයි මේ ප්‍රඥාවන්ත භාවයේ පිළිබඳව අපි සලකා බලනකල ප්‍රඥාවන්ත බව පිළිබඳව අපි විමසනකොට අපිට මේ කියන කාරණාව ඊටාම වැදගත්යක් බවට පත් වෙනවා. මොකද්ද? ප්‍රඥාවන්තයෙක් කියලා කියන්නේ නුවණැත්තෙක් කියලා කියන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව දැසගත් නුවණක් තියෙන කෙනාට. එහෙනම් මේ ප්‍රඥාවන්ත බව උපදව ගන්න කෙනෙකුට තියෙන මාර්ගය මොකක්ද? අර චතුසත්‍ය චතුරාර්ය සත්‍ය ධර්මය මුල් කරගත්ත කම්මස්ථාන කර්මස්ථානයක් බවට පත් කරගත්ත ඒ ප්‍රඥාවේ පැවැත්ම. නිසා චතුසත්‍ය කම්මස්ථානික පුද්ගලයෙක් බවට පත්වීම කියන එක තමයි අපිට ඒ සඳහා තිබෙන මාර්ගයක ඇති කරගන්න තියෙන ක්‍රමයේ බවට පත් වෙන්නේ. එතකොට මෙන්න මේ ප්‍රඥාව පිළිබඳව තමයි මෙතනදී මේ විමසීම සිද්ධ කරන්නේ මේ මේ මෙබඳු ලක්ෂණයන්ගෙන් යුක්ත තැනත්තා ප්‍රඥාවන්තයෙක් කියලා කියනවා. ඊට පස්සේ මේ ධර්මයන්ගේ විශේෂත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා මේ ලෞකික ධර්මයන්ගේ විශේෂත්වය පෙන්වන්නට ඕන නිසා නැවත ඊටාම වැදගත් ප්‍රශ්නයක් කොට්ටේද තෙරුණහන්සේ සරියුත් තෙරුණහන්සේගෙන් විමසනවා. ඒ තමයි විඥානං විඥානන්ති ආවසෝ උච්චති කිත්තාවතානුකෝ ආවසෝ විඥානන්ති උච්චති. ස්වාමීනි විඥානේ විඥානේ කියලා කියනවා. කෙටකින්ද මේ විඥානේ කියලා කියන්නේ? විඥානය කියලා කියන්නේ කෙතකින්ද? එතකොට ශරීරතරණ වහන්සේ පිළිතුරු දෙනවා විජානාති විජානාතිකෝ ආවසෝ තස්මා විඥානන්ති උච්චති. මේ විජානාති විජානාතිකෝ ආවසෝ ඇවැත්ති දැනගන්නවා දැනගන්නවා දැනගැනීමයි ඒ නිසා තමයි විඥානය කියලා කියන්නේ. ඒ කියන්නේ දැනගන්න නිසා යමක් ඒකට කියනවා විඥානය කියලා. ඊට පස්සේ කිංච විඥානාති මොනවද මේ දැනගන්නේ? දැනගන්න දේවල් පිළිබඳව දක්වනවා. සුඛාන්තිපි විජානාති දුක්ඛාන්තිපි විජානාති අදුක්ඛම සුඛාන්තිපි විජානාති විජානාති විජානාති කෝ ආවසෝ තස්මා විඥානාන්ති උච්චති සැපයි කියලා දැනගන්නවා ඒ වගේම දුකයි කියලා දැනගන්නවා අදුක්ඛම සුඛයි කියලා දැනගන්නවා මේ මේ සැපයි කියලා දුකයි කියලා අදුක්ඛම සුඛයි කියලා දැනගන්නවා මෙන්න මේ දැනගන්නා වූ නිසා තමයි පැවැත්ම විඥානේ මේ විඥානය කියලා කියන්නේ. එතකොට මොනවද දැනගන්නවා? වේදනාවකේ ස්වરૂපේ. කෙනාර නාම ධර්මයන් මේ මුල් කරගනිමින් ලෞකික වශයෙන් පවතින ඒ සැප දුක් උපේක්ෂාදී වශයෙන් දැනගන්නා වූ බව පිළිබඳව ස්මතු කරලා දක්වමින් තමයි මේ පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ. ඊට පස්සේ මේ මෙතනදී මම හිතනවා ඒ කාරණාව අමුතුවෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය වෙන දෙයක් නෙමෙයි කියලා. කියන්නේ සංකේතයෙන් අපි ගත්තොත් දැනගන්න බව තමයි විඥානනය කියලා කියන්නේ. විඥානය කියලා කියන්නේ පවතින එකක් නෙමෙයි ධර්ම සමූහයක එකතුවක්. ඒ ධර්ම සමූහයක එකතුව තුළ विद्यमान වෙන්නේ නැත්නම් ඒකට අපි ව්‍යවහාර කරන එක විඥානය කියලා. විඥානයේ ලක්ෂණය මොකද්ද? විඥානාති විඥානනය කියන එක. එතකොට විඥානනය කරන බව තමයි මෙතනදී විඥානයේහි ස්වභාවයෙන් හැදෙන විඥානාති කියන මේ ක්‍රියාපදයෙන් හැදෙන කිතකයක් විදිහට අපිට දකින්න පුළුවන් විඥාන කියන මේ වචනේ නාම පදයක් හැටියට විඥානනය කිරීම නිසා තමයි විඥානය කියන එක තියෙන්නේ. එතකොට මේ විඥානනය කියන එක මුල් වෙන්නේ මොකද්ද? සැප වශයෙන් දැනගන්නවා, දුක් වශයෙන් දැනගන්නවා, උපේක්ෂා වශයෙන් දැනගන්නවා. යම්කිසි අරමුණක් පිනතුනේ විජානනය කරනකොට එයා විජානනය කරන ආකාර දෙකක් තියෙනවා. ඒ කියන්නේ විජානනය තුළ අන්තර්ගත වන ප්‍රධාන ගති දෙකක් තියෙනවා. ප්‍රධාන ගති දෙක තමයි වේදනාව සහ සංඥාව කියලා කියන්නේ. විඳීම සහ හැඳිනීම. ඒක සැපද දුකද උපේක්ෂාද කියලා විඳින බව. විඳීම තුළ තමයි දැන ගැනීම තියෙන්නේ. ඒකේ හැඩය හෝ ඒකේ ගති ලක්ෂණ පිළිබඳව හඳුනා ගන්න විදිහ. සංඥාව කියලා අපි කියනවා. අපිට ඉදිරියේදීත් ඒ පිළිබඳව හම්බෙනවා. එතකොට මේ එතනදී හඳුනා ගැනීම කියන එක සහ විඳීම කියන මේ කාරණා දෙක තමයි විඥානය උපදවන්න විඥානය ඇතිකරන්න ප්‍රධානම කාරණේ බවට පත් වෙන්නේ. විඥානයේ මගින් දැනගන්නේ හඳුනා ගන්නා වූ දේ සහ විඳිනා වූ දේ ආරම්මණයක ලක්ෂණය විඳින බව තමයි වේදනාව කියන්නේ. එතකොට විඳීම විඥානයේ නැතුව තියෙන්නේ. හැඳිනීම තමයි විඥානයේ ස්වභාවය. ඒක විඥානනය කරනවා කියලා කියන්නේ. ඒ නිසා හඳුනා ගන්න දේත් විඳින දේත් තමයි මේ විඥානයේහි ස්වභාවය බවට පත් වෙන්නේ. එතකොට මේ විඥානය කියලා කියන්නේ මොකද්ද කියලා අහනකොට සැප වශයෙන් හඳුනනවා දුක් වශයෙන් හඳුනනවා උපේක්ෂා වශයෙන් හඳුනනවා වේදනාවේ ස්වභාවය වේදනාවේ ස්වરૂපය තමයි පින්නතුනේ මේ විඥානනයේ පැත්තට හරවන්නේ මෙන්න මේ ටිකයි දැනගන්න වේදනාවේ ස්වરૂපය තමයි දක්වන්නේ විඥානනයේ පැත්තට දාලා අපි යම්කිසි දෙයක් හඳුන ගන්නකොට ඒක සැප වශයෙන් දුක් වශයෙන් අදුක්කම සුඛ වශයෙන් මෙනෙහි කරනවා වේදනාවගේ ස්වභාවය බවට පත්වන්නේ ඒකයි වෙනතුනේ ඔබට ලෝකයේ දේවල් සිහි වෙනකොට ওই තුන් ආකාරයකට තමයි සිහි වෙන්නේ. සැප, දුක්, උපේක්ෂා සාගත මට්ටමේ. ඔබේ හිතට ඔබේ හිත කැමති සැප අරමුණක් පිළිබඳව හිතන්නේ. එතකොට ඔබේ සිතේ ඔබ නොදැනුවත්වම සැප වේදනාවක් සැපවත්ව පවතිනයි. ඔබ කැමති දේවල් තමයි නැවත නැවත සිහි වෙන්නේ. සමහර වෙලාවට ඔබ අකමැති දේවල් නැවත නැවත සිහි වෙන්න ගත්තාම ඒකට අන්න දුක් වේදනාවක් තියෙනවා. අර තමන්ගේ හිතට ඒක දැනෙනවා. විඳීමක් විදිහට ඒක තියෙනවා. ඉතින් හිත කැමති දේවල් වලත් හැසිරෙනවා අකමැති අරමුණු වලත් හැසිරෙනවා කැමැති අකමැති විදිහට මේ සැප දුක් අරමුණු වල හැසිරෙනවා විඥානනයේ ස්වභාවය තමයි ඒක වේදනාත්මක ස්වરૂපය තමයි එකෙන් ගන්න. පුද්ගලයෙක් කියලා ගත්තත් එයා හොඳද නරකද? නැතිනම් උපේක්ෂා සහගතද? ඒ ස්වභාවය තමයි හැම වෙලාවකදීම හිතෙන් ගන්නේ අරමුණත් එක්ක ලැබෙන රසය හැටියට වේදනාව. සපවත් දෙයක්, දුක් දෙයක්, අදුක්කම සුඛ දෙයක්. එතකොට ඔබට මෙන්න මේ ආකාරයට වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාවේහි ආකාරයම තමයි දැනගැනීම ඇති කර ගැනීමට දැනගැනීම ඇති කරලා තියෙන්නේ. ඒකට බලපාලා තියෙන්නේ. ඒ නිසා මේ මොනවද දැනගන්නේ කියලා අහනකොට විඥානය කියලා කියන්නේ දැනගැනීම තමයි මොනවද දැනගන්නේ සැප කියලා දැනගන්නවා දුක් කියලා දැනගන්නවා උපේක්ෂා සහගතයි කියන එක පිළිබඳව දැනගන්නවා කියන තැනින් ඒක පැහැදිලි කරලා දක්වනවා ඊට පස්සේ බොහොම තවත් වැදගත් හරිම ලස්සන ප්‍රශ්නයක් ඊට පස්සේ යොමු කරන්නේ යාචාවසෝ පඤ්ඤා යංච විඥානං ඉමේ ධම්මා සංසත්තා උදාහුලි සංසත්තා ඇතනියම් ප්‍රඥාවක් තියනවා නම් යම් විඥානයකුත් තියනවා නම් මේ ප්‍රඥාවයි මේ තියෙන විඥානයයි සංසත්තා උදාහුයි සංසත්තා මේක සංසත්තද එහෙනම් මේක එකට තියෙන දෙයක්ද? උදාහු විසංසත්තා. මේක විසංසත්තද? මේක එකට පවතින දෙයක් නෙමෙයිද? කියන මේ ප්‍රශ්නය මෙතනදී යොමු කිරීම සිද්ධ කරනවා. ඊට පස්සේ ලබ්භාච පනිමේසං ධම්මානං විනිබ්බුජ්ජිත්වා විනිබ්බුජ්ජිත්වා නානාකාරණම් පඤ්ඤාපේතු. මේක වෙනස් වෙනස් ආකාරයන්ගෙන් යුක්තයි කියලා මේක බෙදලා වෙන වෙනම කතා කරන්න පුළුවන්ද? කියන මේ ප්‍රශ්නය විමසනවා. එතකොට මේක හරියට ලස්සන ප්‍රශ්නයක්. විඥානයයි ප්‍රඥාවෙහි ස්වභාවය පිළිබඳව තේරුම් ගන්න යන කෙනෙකුට මේක ඉතාම වැදගත් සහ ඉතාම මේ ගැළපෙන ප්‍රශ්නයක් තමයි මෙතනදී මේ විමසීම සිද්ධ කරන්නේ. මොකද මේ සමහර වෙලාවට ඔය විවිධ පද නිරුක්ති, අර්ථ නිරුක්ති, සපේන කණ්ඩායම් ඉන්නවනේ. ඒ මේ විඥානය කියන එකට දෙන එක තමයි වී කියන්නේ කිලුට වෙනවා කියන එක. එතකොට ප්‍රඥාව නෑ ප්‍රඥාව කිලුට වෙලා ගිහලා ඒ නිසා තමයි විඥානය කියලා කියන්නේ යමක් වැරදි විදිහට දැනගන්නවා කියන එක. ඒ තමයි විඥානයේ හිතෙන ස්වභාවය. කියලා මේ වැරදි විදිහට දැනගැනීම විඥානයේ හිතේට මේ පැහැදිලි කරනවා. දැන් ඒ ප්‍රශ්නෙට මේ හොඳ පිළිතුරක් තමයි මෙතනදී සැලසෙන්නේ මේ විඥානය සහ ප්‍රඥාවේ තියෙන මේ දෙක දෙකක්ද වෙනස්ද මේවල සමාන කාරණා නැද්ද නැතිනම් මේක එකම කාරණාවක් පිළිබඳවද මේ කතා කරන්නේ කියන මේ ප්‍රශ්නය විමසනකොට මේක විසඳ ගන්න පුළුවන් හොඳ තැනක්. ඒතකොට යාචාවසෝ පඤ්ඤා යංච විඥානං ඉමේ ධම්මා සංසත්තා නෝ විසංසත්තා. එවත්නි මේ යම් ප්‍රඥාවක් තියනවා නම් ඒ ප්‍රඥාවත් යම් විඥානයක් තියනවා නම් මේ විඥානයත් ඉමේ ධම්මා සංසත්තා මේ ධර්මයෝ සංසත්තයි මේ මේ ධර්ම මේ විසංසත්ත නැහැ. විසංසත්ත නැහැ. මේවා වෙන් කරලා දක්වන්න පුළුවන් කමක් නැත්තේ මේවා සංසත්තයි. නැච ලබ්භායි මේ සං ධම්මානං විනුබ්බජිත්තා විනිබ්බජිත්තා නානාකාරණම් පඤ්ඤා පඤ්ඤපේතු. එතකොට මේ මේ කාරණා අරගෙන වෙන වෙන වශයෙන් දක්වලා මේවා පිළිටවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. යංචාවසෝ ප්‍රජානාති තං විජානාති. ඇවැත්නි යම් කිසි දෙයක් ප්‍රජානාති ප්‍රජානනය කරනවා නම් නුවණින් දැනගන්නවා නම් තං විජානාති. ඒ තමයි දැනගැනීම. යම් විජානාති තම් පජානාති. යමක් විජානනය කරනවා නම් ඒක තමයි නුවණින් දැනගන්නේ. යම් පජානාති තම් විජානාති යම් විජානාති තම් පජානාති. මේක දෙපැත්තටම කියනවා. යම් විජානාති යමක් දැනගන්නවා නම් තම් පජානාති. ඒක නුවණින් දැනගන්නවා. යම් පජානාති යමක් නුවණින් දැනගන්නවා නම් ඒක විජානාති. ඒක විජානනයක් කරලා තියෙන. ඒක දැනගැනීමක් කියනවා. තස්මයි මේ ධම්මා සංසත්තා. අන්න ඒ නිසා මේ ධර්මය සංසත්තයි. නොවිසංසත්තා. මේ ධර්ම විසංසත්ත නැහැ. නැච ලබ්භයි මේ සම්ධම්මාණං විනු බිචිත්තා විනු බිචිත්තා නානාකාරණම් පඤ්ඤාපේත මේ කාරණා වෙන් වෙන් කළා වෙන් වෙන්ව දක්වන්න පුළුවන් කමක් නැහැ කියලා මේ දක්වනවා එතකොට පිනතුනේ මොකද්ද මේ ප්‍රඥාව සහ විඥානය අතර තියෙන මේ සම්බන්ධය මේක පද වශයෙන් ගත්තත් පිනතුනේ මේ පද දෙකම හැදෙන්නේ මේ පජානාති සහ විජානාති කියන මේ වචන දෙකෙන් පජානාති නිසා තමයි පඤ්ඤා එන්නේ. විජානාති නිසා තමයි විඥාන කියන කියන්නේ. මේ දෙකටම මුල් එන්නේ ජානාති කියන පදේ. ජානාති කියන මේ ක්‍රියාපදය pāli භාෂාවේ හැදෙන්නේ ඥා ධාතුවෙන්. අවබෝධ කිරීම කියන අර්ථයේහි යෙදෙන ඥා ධාතුවෙන් හැදෙන පදයක් තමයි මේ ජානාති කියන ක්‍රියාපදේ. මේ ඥානාති කියන ක්‍රියාපදයට වී කියන උපසර්ග පදය එකතු වෙලා තමයි විඥානාති කියලා හැදෙන්නේ. ඒ වගේම ඥානාති කියන මේ ක්‍රියාපදයට ප කියන උපසර්ග පදය මුල් වෙලා තමයි පජානාති කියන පදය හැදෙන්නේ. ඒකට උපසර්ග පද දෙකක් තමයි තියෙන්නේ. ඥානාති කියලා කියන්නේ පින්නතනේ අවබෝධ කිරීම අර්ථයේහි එහෙම නැතිනම් යමක් දැනගන්නවා කියන අර්ථයේහි තමයි මේ පදේ යෙදෙන්නේ දැනගනි. කොටින්ම කියනවා නම් ඥානාති කියන්නේ දැනගනි. එතකොට විජානාති කියලා කියන්නේ මොකක්ද? විජානාති කියලා කියන්නේ වී කියන උපසර්ග පදයේ යෙදුනහම අර දැනගන්නවා කියන අර්ථයම ඒ විදිහටම තව පොඩ්ඩක් තීව්‍ර කරලා දක්වනවා. තව පොඩ්ඩක් වැඩි කරන උපසර්ග පදයේදීලා සමහර වෙලාවට මේ අර්ථය නැති කරන්නත් පුළුවන් අර්ථය වැඩි කරලා දක්වන්නත් පුළුවන්. දැන් දුජානාති කියනකොට අර්ථය හානියට ලක් කරනවා. ඒක ඒක නෑ දැනගැනීමක් නෑ එතන. එතකොට අපජානාතිකෝත් ඒක දැන ගැනීමක් නෑ කියන්න පුළුවන්. එතකොට දැන් මෙතනදී කියන්නේ විජානාති විපදේ වී කියන උපසර්ග පදේ යොදලා අර ජානාති කියන පදේම අර්ථය ටිකක් වැඩි කරලා දෙනවා. විජානාති කියනකොට නිකන් දැන ගැනීමක් නෙමෙයි කරුණු කාරණා වශයෙන් හොඳින් ග්‍රහණය කරලා දැන ගැනීමක් තියෙනවා. ඒකට තමයි විජානාති කියලා කියන්නේ. ප්‍රජානාති කියන්නේ මොකක්ද? ප්‍රජානාති කියලා කියන්නේ තවත් අර්ථය වැඩි කරලා දෙනවා. ප්‍රජානනය කරනවා. නුවණින් විමසලා දැනගන්නවා. එතකොට අන්න ඒකදී ප්‍රජානාති කියන පදේ යෙදෙනවා. එතකොට දැන් මේ විඥාන කියලා කිව්වේ මොකක් නිසාද? විඥානනය කරන බව නිසා. දැනගන්නා වූ ස්වභාවය නිසා තමයි විඥාන කියලා කිව්වේ. ප්‍රඥානනය කියන තැනින් යෙදෙන්නේ ප්‍රඥා කියන එක. ප්‍රඥාව නුවණින් දැනගන්නවා කියන තැන. එතකොට මේ දෙකටම මුල් වුණ දැනගැනීම කියන අර්ථයක් තියෙනවනේ පින්නතන. ඒක තැනක ප්‍රඥාවෙන් දැනගත්තා. අනෙක් තැන දැනගත්තා. විඥාන කියන තැනදී සියලු ආකාරයේ වූ දැනගැනීම් තියෙනවා. පජානාති කියන තැන්වලදී ප්‍රඥාවෙන් දැනගැනීමක් තියෙනවා. එතකොට මේ ප්‍රඥාවෙන් දැනගන්නවා කියන තැනදී මේ විඥාන සහ ප්‍රඥා කියන දෙක අතර තියෙන වෙනස මෙතනදී විමසනකොට මේ වෙනසක් මේ දෙකේ නැහැ මේ වෙනසක් නැහැ කියලා කියන්නේ මේ දෙක සංසත්තයි විසංසත්ත නැහැ කියලා දක්වන්නේ හේතුවක් ඇතුව. ඒ හේතුව තමයි දැන් හිතන්නකෝ දැන් විඥානය කියන එකේදී අකුසල විඥානය කියලා. එහෙනම් කෙනෙකුට තර්කයක් කියන්න පුළුවන් අර මම මුලින් කියපු විදිහට ධර්මයේ විමසීමක් නැති කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් ඉතින් හරි කතාවක් නේ අකුසල විඥානයක් ඇති වෙන තැනක කොහොමද ප්‍රඥාවක් තියෙන්නේ මේ දෙකේ වෙනසක් නැත්නම් මේ දෙකම එකක් නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් පින්තනේ මෙතනදී විඥාන කියන වචනේ යෙදෙන්නේ විපස්සනා සහිත විමසා දැනගන්න බව කියන එකයි ඒසා ප්‍රඥාව කියන එකත් ඒහා සමග අන්තර්ගතයි ඒ නිසා තමයි මේක සංසත්තයි කියලා දක්වන්නේ. එතකොට මේ දෙකේ වෙනසක් පෙන්වන්නට පුළුවන් කමක් නැහැ කියලා පැහැදිලි කරනවා. හේතුව තමයි අර විපස්සනා සහිත හිතේ තියෙන ස්වභාවය ගැන කතා කරන්නේ. එතන විඥානනයක් තියෙනවා ප්‍රඥාවක් තියෙනවා. ප්‍රඥාව තියෙන්නේ නැහැ විඥානනේ නැතුව. විඥානනේ තියෙන තැනකම තමයි ප්‍රඥාව කියන එක තියෙන්නේ. විඥානනේ තියෙන හැම තැනකම ප්‍රඥාව නැති වෙන්න පුළුවන්. නමුත් ප්‍රඥාව තියෙන සෑම තැනකම විඥානනේ තියෙනවා. අපිට ඒ තේරෙන එක මතක තියාගන්න පුළුවන්. විඥානනේ තියෙන අපි කිව්වොත් විඥානයේ තියෙන හැම තැනකදීම ප්‍රඥාව නැහැ. හැබැයි ප්‍රඥාව තියෙන හැම තැනකම විඥානයේ තියෙනවා. මොකද ප්‍රඥාව කියලා කියන එකට තනියම තියෙන්න පුළුවන් කමක් නැහැ. ඒක විඥානනයක් එතන තියෙන්න ඕනේ. ප්‍රඥාව කියන එක තියෙන්නේ එතන විඥානනයක් තියෙන්න ඕනේ. ඒ විඥානනයයි ප්‍රඥාවයි හැම වෙලාවකදීම සංසත්තයි. එකට තියෙනවා. විසංසත්ත නැහැ. වෙන් වෙලා නැහැ. එකට පවතින්නේ. යමක් ප්‍රඥාවෙන් පෙන්වනවා නම් ප්‍රඥාවෙන් පෙන්වන දෙයමයි දැනගැනීම තුළ දැනගෙන තියෙන්නේ. එනිසා දැනගන්න බව යථාර්ථ වශයෙන් යථාභූත වශයෙන් පෙන්වා දෙන ප්‍රඥාවත් එක්ක එකතු වීම ඇතුළේ තමයි ධර්ම අවබෝධය කියන එක සිද්ධ වෙන්නේ. එනිසා ප්‍රඥාවයි විඥානයයි විසංසක්ත වුණොත් ඒක වෙන්නේ නැහැ. සසංසක්තයි එතනදී. දෙක එකට පවතින්නේ. එතකොට ඒ නිසා මේ කාරණා අතර වෙනසක් ඒ විදිහට පනවන්න පුළුවන් කමක් නැහැ කියලා දක්වනවා. ඊට පස්සේ මේ ධර්මයන්ගේ තියෙන මේ සංසක්ත විසංසක්ත බව පිළිබඳව ඊළඟට වැදගත් ප්‍රශ්නයක් යොමු වෙනවා මොකද්ද යාචාවසෝ පඤ්ඤා යංච විඥානං ඉමේසං ධම්මානං සංසත්තානං නෝ විසංසත්තානං කිං නානාකාරණන්ති ඇත්නි මේ ඉමේසං ධම්මානං සංසත්තාන මේ සංසත්තයි කියලා කියන විසංසත්ත වෙන්නේ නැති මේ ධර්මයන්ගේ මේ ප්‍රඥාව සහ විඥානය කියන එකේ මොනවද තියෙන මේ නානා කාරණා මොකද්ද තියෙන වෙනස්කම එහෙනම් මේ දෙකේ දැන් දෙකටම එක වචනයක් කියන්න තිබ්බනේ එහෙනම්. ඒ වුණාට මේ දෙක දෙකක් කිහිපෙද තියෙනවානේ. මොකද්ද මේ දෙකේ මේ සංසත්තයි කියන මේ වචන දෙකේ තියෙන තේරුම මොකද්ද? වෙනස මොකක්ද? කින් නානාකාරණන්ති. නානාකාරණාව වෙනස් වෙන තැන මොකද්ද? අන්න වෙනස් වෙන තැන පැහැදිලිව දක්වනවා යාචාවසෝ පඤ්ඤා යංච විඥානං ඉමේසං ධම්මානං සංසත්තානං නෝ විසංසත්තානං මේකට තියෙන මේ සංසට්ඨ වෙන මේ ප්‍රඥාව සහ විඥාන කියන මේ ධර්ම දෙකේ අඤ්ඤා භාවයේ තබ්බ ප්‍රඥාව කියන එක මොකද්ද ඒක භාවයේ තබ්බ ඒක භාවිත කරන්න තියෙන දෙයක් ඒක දියුණු කරන්න තියෙන දෙයක් විඥානම් පරිඤ්ඤය විඥානය කියලා කියන්නේ භාවිත කරන්න තියෙන එකක් නෙමෙයි පිරිසිඳ දකින්න තියෙන දෙයක්. විඥානය කියන්නේ පිරිසිඳ දකින්න තියෙන දෙයක්. ප්‍රඥාව කියන්නේ වැඩි යුතු දෙයක්. ඉදං තේසං නානා කාරණන්ති. මේ තමයි යෝග්‍යයේ තියෙන නානා කාරණා වෙනස් වෙන තැන. මොකද්ද වෙනස් වෙන තැන? විඥාණය කියලා කියන්නේ පිරිසිදු දකින්න තියෙන තැන. ප්‍රඥාව කියලා කියන්නේ වැඩි යුතු දෙයක්. මේක තමයි ප්‍රඥාවෙහි සහ විඥාණයෙහි තියෙන වෙනස්කම. එතකොට මේක සංසක්ත ධර්මයක් විසංසක්ත නැහැ. යම් හිතක් තියෙනවා නම් ප්‍රඥා සහිතව විඥානය කියන එක ඒ තනදි පිරිසිදු දැක්ක යුතු ධර්මයක්. ඒක කෙනෙක් නොවන පුද්ගලයෙක් නොවන හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා ඒක ඒක විඥානයේ ස්වභාවය පිළිබඳව නුවණින් දකින්න තියෙන දෙයක් ඒක. ප්‍රඥාවෙහි ස්වභාවය තමයි ඒක භාවයේ තබ්බ දෙයක්. ප්‍රඥාව ගැන නුවණින් දකින්න නෙමෙයි තියෙන ප්‍රඥාව පිළිබඳව ප්‍රඥාව තියෙන්නේ ඒ ප්‍රඥාවෙහි ස්වභාවය පිළිබඳව ස්වરૂපය පිළිබඳව ඒ විඥානයේහි ස්වභාවයේ ස්වરૂපය පිළිබඳව නුවණින් දකින්න. විඥානයේ විතරක් නෙමෙයි අනෙක් සියලු ධර්මයන්ගේද ඒ ස්වභාවය පිළිබඳව නුවණින් දකින්න. නිසා ප්‍රඥාව වඩන්න තියෙන දෙයක් විඥානය කියන එක වඩන්න තියෙන දෙයක් නෙමෙයි විඥානයේ තියෙන්නේ පිරිසිදු දකින්න තියෙන දෙයක්. විඥානයේ වඩන්න දෙයක් නැහැ. ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න මොකද වෙන්නේ? ඒහා සමග සංසට්ඨවන විඥාණයට වැටෙන ආකාරය වැඩි වෙනවා. ප්‍රඥාව කියන එක වඩන්න වඩන්න ඒහා සමග තියෙන විඥානයේහි පැවැත්මට මේ ඒ විඥාණයට බොහොම ප්‍රධාන ලෙස ඒ දැකීම කියන දේ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ දේ දැනගන්නවා කියන එක කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ප්‍රඥාව දියුණු කරනවා. ඒ කියන්නේ විඥාණය කියන එකට දැනගැනීම කියන එක බොහොම පිරිසුදු ප්‍රබලව වැටහෙන්න පටන් ගන්නවා. එනිසා ප්‍රඥාව කියන්නේ වැඩි යුතු දෙයක්. විඥානය කියන්නේ පරිඤ්ඤය ධර්මයක්. පිරිසිදු දැක්ක යුතු දෙයක්. ප්‍රඥාව කියන එක මාර්ග සත්‍ය සහ මේ නිරෝධ සත්‍ය පැත්තට සංග්‍රහ කරන්න පුළුවන් ධර්ම. ඒ වගේම විඥානය කියන එක දුක්ඛ සත්‍ය පැත්තට සංග්‍රහ කරන්න පුළුවන්කම තියෙන දෙයක්. ඒ වගේම විඥාණය කියන දේ මාර්ග සත්‍ය සහ ඵල සත්‍ය මේ මේ මාර්ගය සහ ඵලය සමග යෙදෙනකොට ඒ අවස්ථාව මාර්ග සත්‍ය මාර්ග සත්‍යයට ඇතුළත් වෙනකොට ඵලයේ පැත්තට යෙදෙනකොට ඒක සත්‍ය විනිර්මුක්ත ධර්මයක් බවට පත් වෙනවා. සත්‍ය හා සමග නොයෙදෙන දෙයක් බවට පත් වෙනවා. එනිසා මේ කාරණාවන් පිළිබඳව අපි විමසා බලනකොට මේ ධර්මයන්ගේ තිබෙන වෙනස්කම් පිළිබඳව මේ ධර්මයන්ගේ ස්වභාව පිළිබඳව අපි හඳුනා ගන්නට නිවැරදිව පුළුවන්කම තිබෙනවා මේ ධර්ම කාරණා යෙදෙන ආකාර පිළිබඳව විශ්ලේෂණය කරගන්නකොට. ඒකට අපිට ඉතාම පැහැදිලි මෙතනදී ප්‍රඥාව කියලා කියන්නේ වැඩි යුතු ධර්මයක් විඥානය කියලා කියන්නේ එතන වැඩි යුතු දෙයක් නෙමේ පිරිසිදු දැක්ක යුතු පරිඤ්ඤය වන ධර්මයක්. එතකොට මේ විඥානය විසින් දැනගන්නේ කුමක්ද? ප්‍රඥාව එතන යෙදෙනවා නම් ප්‍රඥාවෙන් පෙන්වා දෙන දේ තමයි දැනගන්නේ. එනිසා මෙතනදී කතා කරන්නේ විපස්සනා ප්‍රඥා සහිත විඥානය පිළිබඳව. ඒකයි මේ නානා කාරණාවක් නෑ සංසක්තයි විසංසක්ත නෑ විපස්සනා ප්‍රඥාව තියනවා එතන විපස්සනා ප්‍රඥාව වැඩි යුතු ප්‍රඥාවක් ඒ විපස්සනා ප්‍රඥාවෙන් පෙන්වා දෙන දෙයම තමයි ඒකෙන් දැනගෙන තියෙන්නේ විඥානය කියන එකෙන් විඥානනය කරලා තියෙන්නේ ඒකට මෙන්න මේ විපස්සනා ප්‍රඥාව කියන දේ තමයි අපි භාවිත කළ යුතු දේ වෙන්නේ. භාවිත කරන්න කරන්න මොකද වෙන්නේ? අර විඥානනය ඒක තේරුම් ගැනීම කියන එක බොහොම තියුණු වෙන්න පටන් ගන්නවා. ඒක බොහොම ප්‍රබල වෙන්න පටන් ගන්නවා. ඒ තේරුම් ගැනීම සහ අවබෝධය ප්‍රබල වෙනකොට තමයි ඒ ධර්මයන්ගේ යථා ස්වභාවය පිළිබඳ යථා ස්වરૂපය පිළිබඳව අපිට නුවණින් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා විඥානය කියන දේ හැකියාව මොකක්ද කියන එක පිළිබඳව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. විඥානය කියනකොට පොදු ව්‍යවහාරය ඇතුලේ අපිට විඥානනය කියන එක දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම විඥානය කියන දේ ප්‍රඥාව හා සමංගීව සංසක්තව අපිට දකින්න පුළුවන්කම තියෙනවා. විඥානය කියනකොට ඒක පොදුවේ ගත්තාම කුසල අකුසල අව්‍යාකෘත ආදී වශයෙන් අපිට බෙදා දක්වන්න පුළුවන්කම තියෙනවා. මෙතනදී සංසක්ත බව පිළිබඳව කතා කරනකොට ප්‍රඥා සහිත පුද්ගලයාගේ ප්‍රඥා සහිතව පවත්වනු ලබන ඒ විපස්සනා ප්‍රත්‍යාව සහිත විඥාණය තමයි මෙතනදී සංසත්තව අදහස් කරන්නේ. ඒකට ප්‍රඥාව හා සමගම යෙදිලා තියෙන ඒ විඥාණය. ඒ විඥානයේ ස්වභාවය ප්‍රඥාවෙන් ඇත්ත පෙන්වනවා. ඒක තවත් වැඩි දියුණු කළ යුතු දෙයක්. විඥාණයෙන් ඒ පෙන්වා දෙන මට්ටමට දැන ගැනීම සිද්ධ කරනවා. විඥාණයට පුළුවන් කමක් නැත්තේ නැහැ ඉක්මවා යන්නට. ප්‍රඥාවේ සීමාව ඉක්මවා යන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ප්‍රඥාව කියන එක වැඩි දියුණු කරන්න පුළුවන්. එතකොට විඥානය කියන එක ඊට වඩා වැඩි වෙනවා. හරියට උපමාවක් කිව්වොත් මේ පහන් පහන් දැල්ලක් සහ නැතිනම් ඉටිපන්දමක් පතර ඉටිපන්දමේ දැල්ල සහ මේ ඉටිපන්දමේ හුය සහ ඉටි වගේ ඉටිපන්දමේ දැල්ල කියලා කියන්නේ විඥාණය නම් ඒ දැල්ලට පුළුවන් කමක් නැත්තේ නෑ හුය සහ ඉටි කියන දේවල් ඉක්මවා යන්න. ඒ වගේ දකින්නකෝ ප්‍රඥාව කියන එක. ඒ කියන්නේ අර ඉටිපන්දමේ තියෙන නූලයි ඉටි ඉටි කොටසයි වගේ දකින්නකෝ ඔබේ ප්‍රඥාව කියන එක. ඒක ඉක්මවා යන්න විඥාණයට බෑ. විඥාණය කියන එක අර හුය සහ ඉටි කියන දේ වැය කරමින් තමයි ඒක තියෙන්නේ. ඒ වගේ ප්‍රඥාවේ ස්වરૂපේ ඉක්මවා යන්න විඥාණයට බෑ. විඥානය කියන්නේ පිරිසිදු දැක්විය යුතු ධර්මයක්. ඒක කොයි වෙලාවකවත් අර විමසා දකින පිරිසිදු දකින්න හේතු වන ප්‍රඥාව ඉක්මවා යන්නේ විපස්සනා ප්‍රඥාව කියන තැනදී. ඒක විඥානනය කියන දේ සීමාව කරගෙන පවතිනවා. විඥානනය කියන දේ හැම වෙලාවකදීම හුය සහ ඒ ඉති ටික අනුව පවතිනවා වගේ ප්‍රඥාවෙන් පෙන්වලා දෙන දෙයට අනුව තමයි එයාගේ දැකීම තියෙන්නේ. සසෝවාන් ආරයන් වහන්සේගේ භූමිය විද්‍යමාන වෙන්නේ නිසා. ඒ මට්ටමට තමයි ප්‍රඥාව තියෙන්නේ. ඒ මට්ටමින් තමයි විඥානනේ. ඒ නිසා ඒ මට්ටමින් තමයි කෙලෙස් ප්‍රහාණය සිද්ධ වෙන්නේ. සකදාගාමි භූමියේ තියෙන ඒ නිසා. විඥානනය කරන්නේ එක මට්ටමකට ඒ විඥානනය කිරීම සඳහා ප්‍රඥානනය එහෙම නැතිනම් දැන ගැනීම කියන දේ අවබෝධයේ ප්‍රඥාවේ දලා තියෙන ඒ මට්ටමට ඒ මට්ටමට පමණයි කෙලස් දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි මේ හැම තැනකම යෙදලා තියෙන මොකද්ද? විඥානය. ආරම්භණය මොකද්ද? නිර්වාණය. නිවන අරමුණු කරන්නේ. සෝවාන් ආරණාංශ අරමුණු කරන්නේ නිවන. සකදාගාමී ආරණාංශ අරමුණු කරන්නේ නිවන. අනාගාමී ආරණාංශ අරමුණු කරන්නේ රහතන් වහන්සේ අරමුණු කරන්නේ නිවන. නිවන උනාට වෙනසක් තියෙනවනේ. මොකද්ද වෙනස? ප්‍රඥාව ඉපදිලා තියෙන මට්ටම වෙනස්. විඥාණය එකම විඥානයක් තමයි. හැබැයි විඥාණය එකම අරමුණක් අරගෙන විඥාන විඥානන එකක් වුණාට ඒ විඥානයේ දීප්තිමත් බව වෙනස් වෙලා අන්ධකාරය දුරු කරන්න අවශ්‍ය දීප්තිමත් බව වෙනස් කළා. ඒ වෙනස් බවත් නිසා අර ඉටි ටිකයි tire වැඩි වෙන්න, පළල් වෙන්න, මහත් වෙන්න ඒකේ එළිය බොහොම වැඩි වෙලා තියෙනවා. දීප්තිමත් වෙනවා. ඒ වගේ ප්‍රඥාව කියන දේ වැඩි වෙන්න වැඩි වෙන්න ඒහා සමංගී වුණ සංසට්ට වුණ විඥාණය බොහොම දීප්තිමත්. එහෙම නැතිනම් ඒ හිතෙන් කෙලස් ප්‍රහාණය සිද්ධ කරනවා. ඒක තමයි මාර්ග සහ ඵල හිත්වල කෙලෙස් අප්‍රහාණය සිද්ධ වෙන්නේ. එනිසා මෙන්න මේ වැඩි යුතු ධර්මයේ හැටියට ඔබ හඳුනා ගන්නට ඕනේ මොනවාද? වැඩි යුතු ධර්මයේ හැටියට ඔබ හඳුනා ගන්නට අවශ්‍ය වෙන්නේ ප්‍රඥාව. ඒ ප්‍රඥාව තියෙනවා නම් ඒ තැනක ඒ සීමාව නොඉක්මවා විඥානණය කියන එක තියෙනවා. විඥානණය නමුත් පිරිසිදු දැක්විය යුතු පරිඤ්ඤය ධර්මයක්. නුවණින් ඒ හටගන්නේ කොහොමද, නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා විමසා බැලීම අවශ්‍යයි. ආපහු ප්‍රඥාව ආපහු විඥානය විඥානනය ආපහු ප්‍රඥාව නැවත විඥානනය මේක එකයි සංසත්තයි මේක වෙන් කරන්න බෑ කියලා කිව්වේ ප්‍රඥාව කියන එක තියෙන්නේ නැහැ විඥානනේ නැතුව එනිසා විඥානනය කියන එක ප්‍රඥා සමංගීව ප්‍රඥාව දියුණු කිරීම ඇතුලේ ප්‍රඥා සහිත වූවක් බවට පත් කිරීම කියන එක තමයි සරලවම අපිට सिद्ध කරන්නට තියෙන දේ බවට පත් වෙනවා. ඒකට අපිට තව කාරණා සමූහයක් තියෙන හරිම අපූර්ව කාරණා සමූහයක් මේ සූත්‍රය පිළිබඳව සාකච්ඡා කරනකොට දීර්ඝව එතකොට අපි ඉදිරියේදී ඒ කාරණාවන් පිළිබඳව කතා කරමු අද ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රඥාවෙහි ස්වභාවය පිළිබඳව කතා කරන්න අවශ්‍ය වනේ මේ සූත්‍රය මුල් කරගනිමින් එතකොට ප්‍රඥාව තමයි දියුණු කරගත යුත්තේ මොකන්ද ප්‍රඥාව ඒ දියුණු කරගත යුතු ප්‍රඥාව ඔබ සියලු ආකාරයෙන් සමෝධාන කරගෙන ඔබේ මාර්ගය, ඔබ ප්‍රතිපදාව, ඔබ වඩන භාවනාව එක තැනකට ඔබ එකතු කරගන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන තැනට. ඔබ නිතරම බලන්න ඔබ වඩන මාර්ගයේ දුක්ඛාරය සත්‍ය පිරිසිදු දකින්න පුළුවන්කම ඇති කරන දෙයක්ද? සමුදය ප්‍රහාණය කරන්න පුළුවන්කම ඇති කරන දෙයක්ද? වටය නැති කරන්න පුළුවන්කම තියෙන දෙයක්ද? විවට්ටය ඇති කරගන්න පුළුවන්කම තියෙන පැත්තකට යොමු වෙන්නේ කියන එක පිළිබඳව ඔබ නිරන්තරයෙන්ම මෙනෙහි කිරීමක් පරිකල්පනයක් තියෙන්නට ඕනේ. මේ මෙනෙහි කිරීම පරිකල්පනේ නැත්තම් ඒක අපරාධය අපි කරන භාවනාව ඵල රහිත දෙයක් බවට පත් වෙන එක අපිට ගන්න తాවකාලිකව අපි ඇති කරගන්න කෙලෙස් ප්‍රහාණයක් සහ වෙහෙසක් පමණක් අපිට ඉතුරු කරන දෙයක් බවට පත් වෙනවා. එනිසා මේ චතු සත්‍ය කම්මඨානික භාවය ඔබ සතු අනිවාර්යයෙන්ම තියෙන්නට ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ මුල් කරගෙන මේක වඩනවා කියන එක ඔබ සතුව තියෙන්නට ඕනේ. ඒ සඳහා ඒ ප්‍රඥාව කොහොමද පවත්වන්නේ කියන එක පිළිබඳව ඔබ හැමදෙනාම නැවත නැවතත් කල්පනාකාරී වන්නට කියලා හැමදෙනාටම සිහිපත් කරනවා. හොඳයි එහෙනම් කල්පනා කරගන්න හැමදෙනාම ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයන් පවත්වාගෙන සිද්ධ කරන්නට යෙදුණු මේ සියලු කුසලයන් අපි අනුමෝදන් කළ යුතුයිට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල හේතුපනිශ්‍රයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රයම වේවා කියලා සාදුරු කියලා දෙවියන්ටත් පින් දෙන්න.